අවසරයි ශිරුම දෙනා ධර්ම දේශනාවට ප්‍රථම හිත තැන්පත් කරන සාදුකාරයක් දෙන්න. නමෝ තස්සේ භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්සේ කතංච භික්ඛවේ භික්ඛු චitte චිත්තානුපස්සී විහෙරති ඉද භික්ඛවේ භික්ඛු සරාගං වා චිත්තං සරාගං චිත්තං කි පජානාති විතරාගං වා චිත්තං විතරාගං චිත්තං ති පජානාති සදෝ සංවා චිත්තං සදෝ සංචිත්තං තිපජානාති වීත දෝසං වා චිත්තං වීත දෝසං චිත්තං තිපජානාති සමෝහං වා චිත්තං සමෝහං චිත්තං තිපජානාති වීත මොහං වා චිත්තං වීත මොහං චිත්තං තිපජානාති සංඛිත්තං වා චිත්තං සංඛිත්තං චිත්තං තිපජානාති වික්ඛිත්තං වා චිත්තං වික්ඛිත්තං චිත්තං තිපජානාති මහග්ගතං වා චිත්තං මහග්ගතං චිත්තං තිපජානාති අමහග්ගතං වා චිත්තං අමහග්ගතං චිත්තං තිපජානාති සෞත්තරං වා චිත්තං සෞත්තරං චිත්තංති පජානාති අනුත්තරං වා චිත්තං අනුත්තරං චිත්තංති පජානාති සමාහිතං වා චිත්තං සමාහිතං චිත්තංති පජානාති අසමාහිතං වා චිත්තං අසමාහිතං වා චිත්තං පජානාති විමුත්තං වා චිත්තං විමුත්තං චිත්තංති පජානාති අවිමුත්තං වා චිත්තං අවිමුත්තං චිත්තංති පජානාති චිබික්ඛවේ බිකු වේදනාසු වේදනානුපස්සී විහෙරති චී සද්ධා සුද්ධ සම්පන්න පින්වත්නි මේ අපි අහන්තයේදී සතිපට්ඨාන සූත්‍රයේ සම්පූර්ණ සතිපට්ඨානයක්. මේක කියන්නේ චිත්තානුපස්සනා කොටස කියලායි. අපි ජීවිතාවේදී මේකම ඉදිරිපත් කරගත්තා. එයින් ප්‍රධාන වශයෙන්ම චිත්තානුපස්සනාවේ මූල ධර්ම කීපයක් ඉදිරිපත් කර ගැනීමට අවශ්‍ය නිසා අර සදෝ සංවාචිත්තං සමෝහං වාචිත්තං සරාගං වාචිත්තං කියනව තමයි අපි ගත්තේ. අද ඒ වෙනුවට ඒ කියන සියරම එහෙම නැත්නම් ඒ සිත් කොටස් තම දේශනා වශයෙන් ඉදිරිපත් කරගත්තා. ඒක නිසාර ජීවතාවදී අපි තේරුම් ගත්ත විදිහට පාපං පාපතෝ පස්සත කියන පළවෙනි ධර්ම දේශනාව පාපං පාපතෝ දිස්සා සත්‍යනේ බින්දති විරජ්‍යති විමුක්ති කියන දෙවෙනි කොටස. මෙන්න මේ දෙකම නැත්නම් මේ ප්‍රශ්නයක් ආවම මේ ප්‍රශ්නේ විසඳීමේ මේ ක්‍රම දෙකම හොඳට අද ධර්ම දේශනාවට කිට්ටු කරගන්න ඕනේ. ඒ කිට්ටු කරගෙන මේ කියන විදිහට ඒ එක එක සිත් කොටස් විෂයෙහි අපි සාමූහික වශයෙන් පුළුවන් ප්‍රමාණය හැටියට එක එක හිතක සිද්ධ වෙන විනස්කම් රසානුවත් අද ධර්ම දේශනාවේදී විස්තර විභාගයකට පෙළඹෙන්න බලාපොරොත්තු වෙනවා. මේ ලයිස්තුවේ හිත්‍යාති අටකුත් ඒ ප්‍රතිපක්ෂ ධර්ම වශයෙන්ුත් ඒ 16කුත් විස්තර වෙනවා. මේකෙන් අපිට මේ සුතමේ ඥාන වශයෙන් නම් මේ 16ම ගොදුරු කරගන්න පුළුවන්. චින්තාමේ ඥාන වශයෙන් නැත්නම් අන්වය ඥාන වශයෙන් තර්ක ඥාන වශයෙන් අපිට කිච්චු කරගන්න පුළුවන් යම් කිසි කෙනෙක් ඒ ධ්‍යාන භාවනාවට ගිහිල්ලා තියෙනවා නම් අනුත්තරං චිත්තං න අනුත්තරං චිත්තං කියන දෙක තේරුම් ගන්න පුළුවන්. ඊගාවට මහග්ගතං චිත්තං අමහග්ගතං චිත්තං කියන එක තේරුම් ගන්න පුළුවන්. මේ විමුක්තියක් අනුත්තර චිත්තයක් භුක්ති විඳපු කෙනාට අනිත්‍යවත් භාවනා වශයෙන් නම් තේරුම් ගන්න පුළුවන්. නැත්නම් අපිට සිද්ධ වෙන්නේ ඒක අර අන්වේ ඥාන ක්‍රමයේ තේරුම් ගන්නවා. නමුත් අර මුලින් මුලින් සඳහන් වෙන සරාග සදෝස සමෝහ කියන හිත්නම් බොහෝමත්ම භාවනාවට අදාළයි. ඉතින් ඒ ගුරුසු තැනින් කාටත් තේරෙන තැනින් අපි දැකගත්තට පස්සේ ක්‍රමක්‍රමයෙන් මේ කියන මහග්ගත අමහග්ගත විමුක්ත අවිමුක්ත ආදී සිත්වලට මේ චිත්ත නියාම යටදෙදීම ඉදිරියට යන්න පුළුවන් ශක්තියක් එක එකනාගේ තම තම නැන පමණින් කියපු විදිහට ගන්න පුළුවන් වෙයි. මේ කියන හිත් ಜಾති නම අටක් විතර සඳහන් වෙනවා. අර මුලින් කියාපු රාග, සදෝෂ, සමෝහ පිළිවෙල කියනවනම් රාග, දෝෂ, මෝහ කියන ටික. මෙවුවා මේ නමයෙන් විශේෂයෙන්ම යෝගාවසයක විසින් සලකා බැලිය යුතු බවයි අනෙකුත් සූත්‍ර දේශනාවලත් එක්ක ගලපලා බලනකොට තේරෙන්නේ. විශේෂයෙන්ම ගිරිමානන්ද සූත්‍රයේ ඒක සමාත දස සංඥා සූත්‍රය කියලා සඳහන් කරනවා. අන්නේ සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා මේ ආනාපාන සතිය කරන්න ඉස්සරලා කෙනෙක් විසින් දැනගෙන හිටිය යුතු දැනගෙන හිටියොත් ප්‍රෝජන ගන්න පුළුවන් සංඥා නමයක්. අනිච්ච සංඥා, අනත්ත් සංඥා, අසුභ සංඥා, ආදීනව සංඥා, පහාන සංඥා, විරාග සංඥා, නිරෝධ සංඥා, සබ්බ ලෝකේ අනබිරත සංඥා, සබ්බ සංකාරේසු අනිච්ඡා සංඥා කියලා අන්නෝකෙදී පහාන සංඥාව යටතේදී ප්‍රහාණය කළ යුතු දේවල් පිළිබඳව මූලික හැඟීමක්, දැනීමක් ඇති කරගත යුතු බව මේ සූත්‍රයේ සඳහන් වෙනවා. ඒකදී පහාන සංඥා විස්තර කරන්නේ කුප්පන්නං වා සරාගං චිත්තං ඉපදුනා වූ යම් කිසි කෙනෙකුට ඇසුණා නම් ඒ රාග හිතක් නාදි වාසේති පජහති විනෝදේති ව්‍යන්ති කරෝති අනභාවං ගමේති කියලා uppannam රාකාම විතක්කං මේ සරාග කියන වචනේ දෙන්නනේ කාම කියන වචනේ uppannam කාම විතක්කං නාදි වාසේති අදිවාසනය කරන්නේ ඉවසන්නේ නැහැ නාදි වාසේති පජහති ප්‍රහාණය කරනවා හැරදමනවා ව්‍යන්ති කරෝති අනභවං ගමේති ඒක නැති දෙයක් බවට පත් කරන කම්ම ඒ යෝගාවචරය නීවරණ ධර්මයක් වශයෙන් ඇති වෙන කාම විතක්ක හෝ සරාග හිත දැනගන්නවා ආසන්න උත්සන්න සත්‍යෙක් විදියට. එවැනි දේවලදී ප්‍රචන්ද පෙන්නනවා ඒ කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, විහිංසා විතක්ක කියන තුනම ප්‍රහාණය කළ යුතු විතක්ක જાති තුනක්. ඒවත් එක්ක ඉෂගෝර සර්පය වාගේ. අපි ඉස්සල පළවෙනි වතාවට ඒව ආගොහම දැනගන්න. දැනගත්තට පස්සේ ඒව ප්‍රහාණය පිණිස යෝගාවචර කටයුතු නොකළොත් දිගට මේවට දීක ගත කරන චිත්තක්ෂණ චිත්තක්ෂණ පාස ඉති කෙලසීම ඊගාට ඉදිරිය අනාගතය අනතුරුදායක බවකුත් පේන නිසා කාම විතක්ක විහිංසා විතක්ක ව්‍යාපාද විතක්ක කියන කාම විතක්ක කියන කියන්නේ ආශාවන් කෙරෙහි විහිදිච්ච විතක්ක. ව්‍යාපා විහිංසා විතක්ක කියලා කියන්නේ අනුන්ට හිංසා කිරීම සම්බන්ධව. අමෛත්‍රිය, ද්වේෂය සම්බන්ධ හිතවිලි. අභ්‍යාපාද හිතවිලි කියලා කියන්නේ අන්සතු වස්තුව කෙරෙහි ඇති දැඩි ලෝභය වාගේ මෙන්න මේ තුන මේ භාවනා ජීවිතයකට නෙමෙයි සාමාන්‍ය සීලවන්ත ජීවිතයකට ආචාර සමාචාර ජීවිතයකට සදාචාර ජීවිතයකටත් හොඳ නැහැ. කාමයට, දැඩි ආලෝභයට, ඒ වගේම අනුන්ට හිංසා කිරීමේ ද්වේෂය හිතවිල්ල අනිසත් වස්තු කෙරෙහි ඇති දැඩි ලෝභය ව්‍යාපාදේ කියන එකත් මේ තුනම ප්‍රහාණය කළ යුතු ධර්ම වාසිනී. මේක සමාන ඒ වගේම මේ චිත්තානුපස්සනාවේ දක්වන මේ හිත් අටේ වගේම බණපොත්වල සඳහන් වෙනවා සරුවචන් වහන්සේ මේ භාවනා කළත් නොකළත් හිතකට පහළ වෙන මේ වගේ විතක්ක જાති නමයක් තියෙනවා කියලා. ඒ සත්‍යජාති තමේ විශේෂණාම සඳහන් කරන්නේ මේ පහාන සංඥාවේ දක්වන්නා වූ වගේ කාම විතක්ක, ව්‍යාපාද විතක්ක නැත්නම් මේ චිත්තන වසනා කොටසේ දක්වන විදිහට සද්දෝෂ, සමෝහ, සරාග කියන හිතිවිලි තුන තමයි. කියන්නේ රාග සහිත විතක්ක, දෝෂ සහිත විතක්ක සහ මෝහ සහිත විතක්ක කියන තුන තමයි මිනිස්සෙකුට වැඩියෙන්ම පහළ වෙන අල්ලගන්න ලේසි ගොරෝසුමේ හිතවිලි જાති විතක්ක જાති තුන. ඒ නිසා ඒ හිතවිලි තුන આવොත් භවනා ජීවිතයේ අනතුරුයි. ඒක නිසා අපි ඒව දැනගත්ත ගමන් ඒවා නොයේම පිණිස ඇති වෙච්ච කෙලෙසිච්ච ඒ විතක් වලින් කෙලෙසිච්ච හිතේ ඒ ක්ලේශ ධර්ම දුරු වීම පිණිස ඒක මකලා දානවා. ඉවර කරනකම්. සම්පූර්ණම නැති වෙනකම්ම අපි ඒක පිටිපස්සෙන් ඉන්න වෙනවා. ඒ කියන්නේ අර ද්වයාකාර වූ දේශනා ක්‍රමයේ ਸਰවඥාන්සේ කලින් සඳහන් කරන්නේ මොකද්ද? පාපං පාවතෝ පස්සත. Tamante හිතට රාගයක් ආව, රාගයක් ආපුව දැනගන්න. දෙක දෙවෙනි දේශනාව තමයි සාගං පාපං පාපතෝ විස්වා තත්ත නිබ්බින්දක විරජ්‍යත විමුක්තක. ඒ දැක්කා වූ ඒ කෙලෙස් සහිත හිතවිල්ලෙන් නිබ්බින්දනයක් නිර්වින්දනයක් ඇති කරගන්න විරමණයක් ඇති කරගන්න කියන්නේ වෙන්වීමක් ඇති කරගන්න විමුක්තියක් ඇති කරගන්න කටයුතු කරන්න ඕන. අන්න මේ දෙවෙනි කොටහ දැකපු රාගය නැත්නම් දැකපු ක්ලේශය කෙරෙහි නිර්වින්දනයක් ඇති කරගන්න විරාගයක් ඇති කරගන්න විමුක්තියක් ඇති කරගන්න විශේෂයෙන්ම කටයුතු කළ යුතුයි ඉතිරියෙන් දක්වන්න හදන විතක්ක જાති 6ට වැඩිය. ඒ නිසා මේ චිත්තානුපස්සනා කරනකොට මේ චිත්තානුපස්සනායි නරක ප්‍රති. හිතකට වැළ දෙන්න පුළුවන් රෝග නාමයක් තියෙනවා. ඒ රෝග නාමයේ ලයිස්ට්ේ උඩම තියෙන්නේ රාග හිත, ඊගාට දෝෂ හිත, ඊගාට මොහ හිත. මෙන්න මේ තුන දන්නවනම් සර්පේක් වාගේ අතකකා ඉඳපයි කියන්නේ. නමුත් අපිට භාවනා කරනකොට එන හිතිවිලි වල අන්තර්ගතය බැලුවොත් හුඟක් වෙලාවට ඒ වගේ ඍජු පාත හිතිවිලි එන්නේ නැති වෙන්නත් ඉඩ තියෙනවා. නමුත් ඒ ඒක තමයි පස්සේ අපි ඔය නව මහ විසක් වල දක්වන්න හදන්නේ අන්න ඒවා සම්බන්ධයෙන් අපි කොහොම ක්‍රියා කළ යුතුද කියන එක පිළිබඳව හරි විවෘතකමක් මේ භාවනා උපදේශවල තියෙනවා. අපි දැනගත්තොත් මොනවද මේ රාග, ద్వේෂ, මෝහ කියන තුනට අමතරව හිතකට පහළ වෙන්න පුළුවන් හිතවිලි කියලා හරියම ලස්සන ලයිස්තුවක් බුදුහාමුදුරු ඉදිරිපත් කරලා තියෙනවා. උන්වහන්සේ සඳහන් කරනවා භාවනා කර කර ඉන්නකොට රාගය නම් අපි පිළිකුල් කරනවා. ඒක පිළිබඳව සීලයක් වලවල පිළිබඳ හැකියාවක් ඇති කෙනා ඒක පිළිකුල් කරනවා ඒක පිළිබඳව ඒක දුරු කරන්න උත්සාහ කරනවා කියන එක ප්‍රහාණය කරන්න උත්සාහ කරනවා කියන එක අපි පිළිගත්ත සත්‍යයක්. මොකද ද්වේෂයෙන් කිවිලක් ආවන ඒක අපි දන්නවා භාවනා කිරීමේ තියා සීලයකට ගැලපෙන්නේ නැහැ. ඒකම මොහේ කිවිලක් අපි නිදිමතක් ආවේ නැත්තම් තියෙන දේ වැටෙන්නේ නැත්නම් කාණන් අපි ඒ කවදාකවත් අගේ ආඩම්බරේ කරන්නේ නැහැ. නමුත් ඊට අමතරව හිතවිලි જાති, විතක්ක જાති හයක් සඳහන් කරලා කියනවා. අමර විතක්ක කියලා જાතියක් එනවායි කියන්නේ. අමර විතක්ක කියලා කියන්නේ දැන් අපි භාවනා කරනකොට විවිධාකාර ලෙඩ රෝග වලින් ඇති වෙන වේදනා පහළ වෙනවා. ඉතින් වේදනා පහළ වෙනකොට ඔන්න භාවනා මනසට මේ වේදනා පහළ වෙන්න හේතුවක් දිහාවට හිත නැමෙන ගතියක් එනවා. එක්ක තමන් කරපු නරක ආහාරයක් නිසා. එතන නරක ඉස්තු විපර්යාසයක් නිසා. එහෙම නැත්නම් කර්ම හේතුවක් නිසා. එහෙම නැත්නම් දේශගුණක තත්ත්වයක් නිසා. මොකක් හරි එකක් නිසා මේ වේදනාව මේ මේ හේතුයෙන් ඇති වුණා කියලා කල්පනා වෙනවත් එකම අනිවාර්යයෙන්ම හිතවිල්ලක් වෙනවා මේක පස්සේ නම් මම ඔයාලව කැම කන්නේ නැහැ. මේක පස්සේ නම් මම ওই විදිහේ යුක්ති වෙනසක් ඇති කරගන්නේ නැහැ. ඊට පස්සේ නම් මම ඔයගේ නරක වැඩ කරන්නේ නැහැ කියලා මේ නිසා මගෙන් වේදනාවක් මට නොආවිසි මම අමරණීය වෙන්න ඕනේ. මම ලෙඩ නොවී ඉන්න ඕනේ කියලා අනිවාර්ය හැඟීම මේ පු탁 යන හිතට පහළ වෙනවා. ඒකට කියනවා අමර විකක්ක කියලා. ඕනෝගේ ප්‍රතිඵලයක් තමයි ආයුර්වේදයේ කියන්නේ. ඕකේ ප්‍රතිඵලයක් තමයි වෛද්‍ය විද්‍යාව කියලා කියන්නේ. ලෙඩක් වෙනකොට ඉවසිල්ලෙන් බැලුවා නම් ලෙඩට හේතු අහු වෙනවා. ලෙඩක් ලෙඩ කියන්නේ අපි කියමු වේදනාවක් කියලා. ඒ වේදනාවත් ඒ වේදනාවේ හේතුවක් දකින්නවත් එක්කම අනිවාර්යයෙන්ම ඊට පස්සේ නම් මම ඕක කරන්නේ නැහැ කියන්නේ එනත්තම් මම ඊට පස්සේ ලෙඩ වෙන්නේ නැහැ. මම මැරෙන්නේ නැහැ. ඕනම අමර විතක්යක් ලෝකේ හිත නිතරම තරන් දෙනවා අමර විතක්යක් වශයෙන්ම නොවුනත් ඊට පස්සේ නම් මම ඊට පස්සේ ලෙඩ වෙන්නේ නැහැ ඊට පස්සේ මම මේ මොඩකම කරන්නේ නැහැ කියලා විතක්ක જાතියක් පහළ වෙන්න පටන් ගන්නවා ඊගාවට එනවා ඥාති විතර්ක කියලා જાතියක් සාදු කොච්චර කෙරුවක්වත් දැන් මේ වගේ තැනට ඇවිල්ලා භාවනාවක් කරන්න පුදුමාකාර අභිනිෂ්ක්‍මණයක් කියන්නේ නැහැ මේ අභිනිෂ්ක්‍මණය ප්‍රධාන වශයෙන් අභිනිෂ්ක්‍රම කරන්නේ ඥාති සහ වස්තු කියන දෙක. අප්පං වා භෝගං මහං අප්පං වා භෝගං මහන්තං වා භෝගං පහය. අප්පං වා ඥාති පරිවර්තං මහන්තං වා ඥාති පරිවර්තං පහය කියලා තමයි මේ අභිනිෂ්ක්‍මණය කියන එක විස්තර කරන්නේ. ස්වල්ප වූ හෝ වේවා මහත් වූ හෝ වේවා භෝගේ අතහරිනවා. අපි භෝගේ කියලා කියන්නේ භව භෝග සම්පත්. ඒ වගේම ස්වල්ප වූ හෝ වේවා මහත් වූ වේවා ඥාති පරිවර්තේ. නැති ඉතර අපි අතහරිනවා. ඕකයි අභිනිෂ්ක්‍මණය කියලා කියන්නේ. අභිනිෂ්ක්‍මණය කොච්චර අර වීරත්වයෙන් කරත් කොයි වෙලාවෙත් මේ ඥාති විතර්ක හිතේ වැඩ කරනවා. අන්නේ විදිහට හිත හදාගෙන, දත හපාගෙන අපේ ඥාතිගෙන් මේ වෙලාව කටයුතු කරන්න ගියත් හිතට විවේකයේ ආපු ගමන ඒ තමන්ගේ ප්‍රිය ඥාතීන් විශේෂයි එතන අඩු ගානේ ඥානවන්ත ඥාතීන්ට මම මේ ධර්මයේ කියලා දෙන්න ඕනේ එතන මේ ඥාතීනුත් මේ පැත්තට යොමු කරවන්න ඕනේ ආදි වශයෙන් අර ඥාතීන් වෙනුවෙන් එන විතරක බොහෝම අහිංසක ඒ වගේම බොහොම සාධාරණ විතරක වශයෙන් අපේ හිතේ සෑහෙන වෙලාවක් ගන්න. අර අමර විතක්ක වාගේ විවේක වෙනකොට වෙන වැඩක් මේක. ඥාති විතක්ක. ඊගාවට එනවා ජනපද විතක්ක කියලා જાතියක්. ජනපද විතක්ක කියන්නේ දැන් භාවනා කරනකොට කියනවා පොත්පත් කියවන්න එපා. පත්තර බලන්න එපා. ටෙලිවිෂන් බලන්න එපා, රේඩියෝ අහන්න එපා. මොකද ඒ වගේන් කියලෙන්නේ කොච්චර දෝ අර අනවශ්‍ය විතර්ක රාශියකට වදින එකයි. ඒ නිසා අභ්‍යන්තරගත හිත චිත්තානුපස්සනා කරනවා නම් පිටින් හිතට දේවල් දාන්න එපයි කියලා අපි අර ජනසන්නිවේදනයේ දිහාවට අමුතු හැඟීමක් ඇති කරගන්නවා. ඔය විදිහට කොච්චර ඇති කරගත්තත් මේ අද රටේ මොකද වෙන්නේ? දැන් ඩොලර් එක කීයට නැගලාද? එහෙම නැත්නම් ළඟදී අපිට සුළුසුණුකක් එයිද? කොච්චර කෙරුවක්වත් මේ වයින් කවදාකවත් අපිට හිතලා හිතාගෙන හිතයට ඉඳහසක් නැහැ. මේවට කියන ජනපද විතක් කියලා. අපේ පොතේ වෙන දේවල් ඡායන ප්‍රදේශයක් අපිට ඔය ජනසන්නිවේදන මාර්ගෙ මතින් නොලැබුණොත් අපි හිතින් හිතා ගන්න ගතියක් තියෙනවා. මේකත් මේ චිත්තානුපස්සනාව කරනකොට දැනගෙන ඉඳී යුතු අංශ. ඒ වගේම කියනවා පරානුද්දායතා පරිසංයුක්ත විතක්ක කියනවා. අපිට පුළුවන් ප්‍රදේශයකට අපි දෙට්ටුන්ට සලකන්න ඕනේ, සංඥාවක් කියලා දෙන්න ඕනේ, පරිගණ්‍යයට බත් දෙන්න ඕනේ, මේ විපාක විචායට වතුර දෙන්න ඕනේ ආදි වශයෙන් අපේ අරේ තියෙන මෛත්‍රී හැඟීම් මේ කරුණාබර හැඟීම් එක්ක අපි මේ දන්න භාවනා ප්‍රමාණයට කියලා දෙන්න ඕනේ. අපිට හොඳ ධර්ම කොටසක් ඇහෙනවා. අපිට ධර්ම හොඳ කොටසක් වැටහෙනවා. අනේ ලෝකයක් කොච්චර අන්නද? ඒ නිසා මේවත් අන්න මේවා කියලා දෙන්න ඕනේ කියලා. අර මේ පරානුද්දායක පරිසංයුත් විතර්ක කියලා જાතිය නිතරම හිත පිටිපස්සේ තරන් දෙනවා. අනිත් එක තමයි අපි මෙතෙන් එනකොට හොඳටම දන්නවා අපිට මේ අනවශ්‍ය ප්‍රසිද්ධියක් ලැබුණොත් මේ වැඩේ කරන්න බෑ. ඒ නිසා අපි පුළුවන් තරම් අරන් ඒකට වෙන්න ඕනේ. රුක්ක මූලගත වෙන්න ඕනේ, ශූන්‍යාකාරගත වෙන්න ඕනේ කියලා. ඔය කොච්චර ගැදුවක්වත් හිත ඇතුලේ අනේ මට මේකේ ලාභ ලැබෙනවා නම්, අනේ මට මේකේ සත්කාර ලැබෙනවා නම්, අනේ මට මේක වැඩිය සම්මාන ලැබෙනවා නම්, කීර්ති ප්‍රශංසා ලැබෙනවා නම් කියලා ඒක මේ මිනිස්සුකින් අයින් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ශික්ෂණයට යට කරාට මේ ලාභ සත්කාර සංයුක්ත විතක්ක හැම වෙලාවෙම හිතේ එක තැනක කොහේ හරි තරන්ති තරන්ති පැච්චි පැච්චි තියෙනවා. අන්න ඒ වගේ බලනකොට මේ විතක්ක જાති හයක් අර කියන රාග ద్వේෂ මොහේ විතක්ක වලට අමතරව නිතරම හිතේ කරකැවෙනවා ඒක නිසා අපිට චිත්තානුපස්සනාවට ගිහිල්ලා කටයුතු කරන යනකොට අපිට මේ ඇහෙනකොට නම් කියනවා නෑ නෑ මායි ළඟ නම් කවදාකවත් මේ වෙලාවල සත්කාර පිළිබඳ අදහසක් නෑ. එහෙනම් මම නම් කවදාකවත් ඥාතින් ගැන හිතන්නේ නෑ කියලා අපි අපි ගැන ඇත්තටම තක්සේරු කරනවා. නමුත් මේ හරුවචනාංශ කියන්නේ දැකලා. සර්වචනාසි කියන්නේ අත්දකලා මෙන්න මේ විදිහේ කාම යා මේ රාග දෝෂ මෝහ කියන තුන නැත්තම් අන්නර හය જાතියක් වූ විතක්කෝලි නිතරම හිත තියෙන පිළි. එම නම් වශයෙන් කියනවනම් ඥාති විතක්ක, ජනපද විතක්ක, අමර විතක්ක, පරානුද්යදා පරිසංයුක්තක ලාභ සත්කාර සංයුක්ත විතක්ක තව එකක් කියනවලු අනවඤ්ඤත්ති පරිසංයුක්ත විතක්ක කියන ඊට පස්සේ නම් මම කවදාවත් බැනුම් ගහන්නේ නැහැ. ආයෙ කරද්දන්නේ ආයෙ කරද්දට කරන්නේ නැහැ කියලා එහෙම හිතවිලක් තියෙනවා. ඕනෝයි හිතවිලි හය සම්බන්ධයෙන් සරුවච්චන් වහන්සේගේ ඍජු දේශනාවක් නෑ නමුත් ආචාර්ය මතයක් තියෙනවා මෙව පිළිබඳව එච්චරම කලබල වෙන්න එපයි කියලා. මොකද අර බරපතල හිතවිලි තුන නැති වුණාට පස්සේ අර අඩුව පුරවන්නේ මෙවයින් තමයි. පෙනු පෙනුමට නම් බැලු බැලුමට නම් බොහොම සාධාරණ ඒ වගේම බොහොම ධාර්මික පැත්තක් පේන. අපි නොමැරි ජීවත් වෙන සෞඛ්‍ය සම්පන්න වෙන්න එකපමණ මේක අපි හිතන එක මානව අයිතිවාදිකමක් කියලා. ඒ වගේම අපි කාටවත් ඊට පස්සේ බැනුම් අහන්න නැති වෙන්න හොඳ කෙනෙක් වෙන්න ඕන කියලා හිතන එක අපිට පේන්නේ සාධාරණ ධාර්මික අදහසක් කියලා. ඒ වගේම අනුන් ගැන අනුකම්පාව, පරානුද්යය සාහේ නැත්නම් අපි ලාභ සත්කාරයෙන් වැඩෙන්න ඕන කියලා හිතන එක ඒ වගේම ඥාතින් ගැන හිතන එක, ධනපද ගැන හිතන එක අපි හිතනවා ස්වභාවයෙන් ඇති වෙන දෙයක්. ඒක මේ දඬුවම් කලේශ වරදක්වත්, තද්ද බාල සිජු කෙලේශයක්වත් නෙවෙයි. නමුත් මේ හැම වංචනික. මිත්‍ර ස්වරූපයෙන් මතුණාට අනිවාර්යයෙන්ම මේ හිතවිලි, මේ හිතක අපේ මූල කර්මස්ථානයෙන් අපේ හිත දුරු කරවලා අපි මේ මූල කර්මස්ථානයේ ස්වභාවික ලක්ෂණ දැනගන්නා වැඩපිළිවෙලේ ඉතාමත්ම සූක්ෂම විදිහට අපි කපලා දානවා. ඒක තේින්නේ බොහොම මේ හුරකල් අදහස් වගේ. මිනිස්සෙක් ළඟ තිබුණාට දෝෂයක් නැති අදහස් වගේ. නමුත් මේක ඒකාන්තයෙන්ම මේ භාවනාවේදී මූල කර්මස්ථානයේ හිත වත්තන්ට පන්නන්න හේතු වෙනවා. අන්න මේ වාගේ විතර්ක එනකොට කල යුත්තේ පාපං පාපතෝ පස්සත කියන පත්තම පමණමයි. දුරු කිරීමට උත්සාහ කළ යුතු නැහැ. මට දැන් ඇවිල්ලා තියෙන අමර විතක්යක් මට තිබුණා මේ මේ වගේ රෝගයක් ඒක හේතුනේ අවල් හේතු නිසා මම ඊට පස්සේ නම් ඒ වැරද්ද කරන්නේ නැහැ. ඒ නිසා මම ඊට පස්සේ ඒ නිදේ ගන්නෙ නැහැ. ඔයගේ සමාජලට විතක් රාශි රාශි එනවා. ඒක ඇත්තටම භාවනාවට බාධායි. මූල කර්මස්ථාන බාධායි. නමුත් ඒකට වහා කිපිලා මේව නැතිකල යුතුයි කියලා කියන්න හදන්න අමාරුයි කියලා කියනවා. මොකද මේ හයෙන් එකක් මොකක් හරි එකක් හිතේ නිතරම තරන් දෙනවා. අපිට අවශ්‍ය කරලා තියෙන්නේ මේ හය නම් වශයෙන් අඳුරගන්න එක විතරයි. පාපම් පාපතෝ පස්සත. නාමී කරන්න යන්නත් නැහැ. එහෙම නැත්නම් මේවා නොදකින් කියලා මකන්න යන්නේ නැහැ. මොකද තාම අපේ හිත මේ සියුම් මට්ටමට වැඩ කරලා තීන්දුවක් ගන්න තරම් සියුම් වෙලා නැහැ. අපි වැඩ කරන්න ඕනේ රාග, ద్వේෂ, මෝහ කියන ගොරෝසු කෙලෙස්. ගොරෝසු චෛසික ධර්ම ආවනම් ඒව පිළිබඳව නම් අපි ආය මේ විවේක ගත යුතු නැහැ. ඒව පිළිබඳව පමාවිය යුතු නැහැ. අපි ඒ සම්බන්ධයෙන් ජීවිගිනි ගත්ත මිනිස්සේ කේකේ කිනින්න නිවාකන්ට උත්සාහ කරනවා වගේ වහාම ඒවා දැතු දුරු කරන්න උත්සාහ කරේකි. අර අනිකුත් විකක්ක එනකොට අඳුරා ගන්න පුළුවන් නම් අපිට හිතා ගන්න පුළුවන් මේ මිත්‍ර ස්වරූපයෙන් අපකරා පැමිණිලා ඉව අපේ දවසේ කාලයෙන් කොච්චර ප්‍රදේශයක් ආදවනවද කියලා. ඒ විතරක් නෙවෙයි මේක භයානක පැත්තක් තියෙනවා. දැන් අපි කිව්වොත් එහෙනම් මට පරානොද්දායතා පරිසංයුක්ත විකක්කයක් ඇවිල්ලා තියෙනවා මම අඳුනගත්තා. අපි තව කෙනෙකුට කියමු භාවනා නොකරන කෙනෙකුට කිව්වොත් මම දැනුයි දන්නේ මම මේ අනුන්ට උපකාර කිරීමේ වැඩ නිසා මගේ දවසේ සෑහෙන වෙලාවක් ගත වෙනවා. ඒක දැනගත්තට පස්සේ තමයි මට දැන් චිත්ත විවේකයේ කියන එක ලැබෙන්නේ. ඒ නිසා ඒක දැන ගැනීම බොහොම හොඳයි. ඒක දැන ගැනීම භාවනා ජීවනයක් කියලා ලෝකේ කිසිම භාවනා නොකරපු කිසිම කෙනෙක් අපේ මේ අදහස අනුමත කරන එකක් නැහැ. ඒගොල්ලෝ කියයි පරානෝද්දායක පාඩසංගේ විකාරකයයි හොඳ. එතකොට යනට උදව් කරන්න පුළුවන්. ඒ නිසා දැන් ඔය මොකද වෙලා තියෙන්නේ තමයි හද ආත්මාර්ථකාමී තැනකට ඇවිල්ලා ඒක මාගේ කරනවා කියන්නේ. ඒක නිසා මේ භාවනා කරන කට්ටිය භාවනා නොකරන අයත් එක්ක කතා කරනවා කියලා කියන්නේ මහා භයානක රෝග තියෙන බොහොමින රෝග තියෙන වාට්ටුවකට ගියා වගේ වැඩක්. ඔය තර්කානුකූල බලනකොට නම් ඇත්තටම පරානුද්යතා පරිසංවේග විතක්කේ කියන්නේ මානවකම එහෙම නැත්නම් අනුකම්පාව මේ විදිහට තමයි තියෙන්නේ. නමුත් අපි අද ඉන්නේ වහ වහ අපිට ලැබිච්ච වෙලාවේ කොහොම හෝ අපි මේ හිත වෙන් කරගෙන අපිට ලබන්න තියෙන මේ සමත විදර්ශනා වශයෙන් ලබන්න තියෙන ඥාන ටික ලං කරගන්න ලැබිච්ච වෙලාවේ වටිනාකම තේරුම් ගත්ත මට්ටමක. එහෙම කෙනාට මේ පරානුද්යතා පටිසංයුක්ත විචාරක වගේ දේවල් වලට ධර්මයේ සඳහන් කරන්නේ වංශනික ධර්ම කියලා. ඒ ඇත්තටම කරන්නේ අපි කාලේ නාස්ති කරන එක විතරයි. ඒක නිසා අපි මේව හඳුනා ගැනීම පමණක්ම ඇති. මෙන්න මේ සතුරා සතුරා වශයෙන් හඳුනා ගැනීම. හැබැයි සතුරට කඩා නොපැයි. ඒ වගේම සතුරට කිරිපොවන්නේ නැතුව මෙන්න මේකට කියනවා අපේ ශාසනයේ අපන්නක ප්‍රතිපදාව කියලා ප්‍රතිපදාව. අපන්නක ප්‍රතිපදාව කියන එකෙන් අදහස් කරන්නේ ඒක බොහෝමත්ම අමාරුයි තාමත් නෑ මේකට සුදුසු අර්ථකථනයක් දීලා ඒක සාමාන්‍ය ආචාර්ය මතවල හැටියට එහෙම නැත්නම් මේ අටකතා මතයට කියන්නේ අවිරුද්ධ ප්‍රතිපදාව කියලා. අවිරුද්ධ ප්‍රතිපදාව කියන්නේ දැන් Tamanට පරානුබ්බායක පරිසංවේචකයක් ඇවිල්ලා. Taman දන්නවා දැන් භාවනාවේ අරමුණේ හිත වැටිලා. අපි කල්පනා කරනවා මේ අසවල් පැත්තේ අසවල් කෙනාට අසවල් මෙහිම ඒ බොහොම දුකකටපත් වෙලා අපි ඒ නිසා යාට සාගේ කම්පාව අනුව අපේ හිත අනුකම්පාවටපත් වෙලා අපි යාට උදව් කරන්න කල්පනා කරගෙන ඉන්නවා. මේකට අපි කියනවා පරානුද්යත පරිසංගිත විතක්. මේ බව අපි දැනගත්තට පස්සේ අපි ඉහළ භාවනා ඥානයෙන් බලුවා නම් අපිට කියන්න තියෙන හිත පිට ගිහිල්ලයි කියලා. නමුත් පහළ මට්ටමේ ආගමික පැත්තෙන් බලුවා නම් බොහෝම හොඳ මේ ආගමික හැඟීමක් අනුකම්පාවකට හැඟීමක් කියලා. ඒක නිසා අපි මේ වෙලාවේදී ගන්න දෘෂ්ටි කෝණය හැටියට මේ විතක්කයට හොඳ හෝ නරක දෙකම දෙන්න පුළුවන් එකම මිනිහ ලෝකේ ඉන්න යෝගාවචරය විතරයි. භාවනා නොකරන එකනට මේකේ තියෙන ඒකාන්ත හොඳක් පමණයි. එහෙම නැත්නම් හොඳටම ලෝකේ අවබෝධ කරගන්න කෙනාට තියෙන මේක ඒකාන්ත නරකක් පමණයි. යෝගාවචරය උසස් භාවනා ගැනමක සති සමාධිය කියනකොට මේක නරක වශයෙන් දකිනවා. සාමාන්‍ය මේ ගොඩේ හැටියට කතා කරනකොට හොඳක් වශයෙන් දකිනවා. අන්න ඔය විචියේට දෙපැත්තකින් බලන්න පුළුවන් මේ විතර්ක එනකොට අවිරුද්ධ ප්‍රතිපදා තමයි කරන්න තියෙන්නේ. කොහොඳයි කියන්නත් එපා නරක කියන්නත් එපා විරුද්ධ වෙන්නත් එපා. අපි මේකට කිසි කෙනෙක් එකයි කල් බලනවා කියන්නේ. ආහන මේ අවිරුද්ධ ප්‍රතිපදාව ඉතාමත්ම අදීන් ක්‍රියාත්මක වෙන ප්‍රතිපදාවක් බුද්ධ ආගමේ බුදුහාමුදුරුවෝ බෝසතාණන් වහන්සේ වශයෙන් බොහෝම ජයයට ක්‍රියාත්මක කරලා මේ මධ්‍යම ප්‍රතිපදාව තෝරාගෙන තියෙනවා. මේ මධ්‍යම ප්‍රතිපදාව තෝරා ගැනීමට හොඳම හොඳ උපමානයක් වෙනවා මේ අවිරුද්ධ ප්‍රතිපදාව මොකක්ද කියලා තේරුම් ගන්නවා. මේකට තව වචනයක් කරනවා කිට්ටුවෙන් යන එකක් මට හිතිචි කාලෙට සාමීචි ප්‍රතිපන්න කියන එක. අපි පිරිසක් එක්ක වැඩ කරන යනකොට එක්කෙනෙක් කියනවා මේක කළ යුතුමයි තව කෙනෙක් කියනවා මේක නොකළ යුතුමයි. ඉතින් තර්ක. කොමිසර ඇසින් කියන්නේ ඕකට විතරයි. වෙන මොනවත් නෑ. ඉතින් ඒකකට මේක සබහාපති මොකද කරන්නේ? නැත්නම් මේක තේරුම් ගන්න කෙනා මොකද කරන්නේ? කිසිම දෙයකට විරුද්ධ වෙන්න එපා. මොකද ඒක ක්‍රියාත්මක කළා හෝ නොකළා හෝ කොමිටිය ඇතුලේ වාදයක් ඇතුළත් සියල්ලම පරාදයි. ආන්නේ වෙලාවේදී මේ අවිරුද්ධ ප්‍රතිපදාව ක්‍රියාත්මක කරනවා නම් කවුරු හරි අහනවා දැන් ඔබතුමාට කියන්නේ ඔබතුමා මොකද කියන්නේ? නෑ නෑ තව ඉවර නෑනේ සාකච්ඡා පොඩ්ඩක් කියමුකෝ. තව අදහස් ඉදිරිපත් වෙන්න ඕනේ කියලා ප්‍රමා කරනවා. මේක මේ කල් බැලීමක්වත් එහෙම නැත්නම් කරදරීමක්වත් මොනවාක්වත් නෙවෙයි. මේ කොමිටියේ සමගියක් තියාගෙන කට්ටියට මේක ටිකක් විවේකීව තේරෙන්නත් අරගෙන බුද්ධ ආගමේ උත්තරයන් වහන්සේලා ගරු කරපු ප්‍රතිපදාවක් මේ. මොකද මේක නෙවෙයි වැදගත් මාතෘකාවක්. ඒක තේච්ච. මෙව මේ අනුමාතෘකාවක්. ඊමත්සුකාවට සම්පූර්ණ කලුහුදු දෙයකට ඇවිල්ලා අපි මේ වෙලාවේදී තීන්දුවක් ගත්තම සම්පූර්ණ ඒකිනෙකා අතර ගැටුම්. අපි තේරුම් ගන්න ඕනේ අපේ මූල මාත්‍රිකාව. අපේ මූල කර්මස්ථානය වෙන එක. මේ අපි වාද කරන්නේ මොකටද? කිසිම තේරුමක් නැති අපේ ප්‍රතිපත්තියට හෝ අපේ ප්‍රතිවදාට අදාළ නැති මේ වෙලාවට ආපු ආගන්තුක මාත්‍රිකාවක්. ඒක සම්බන්ධයෙන් බලනකොට එක්කෙනෙක් කඳුනා එක්කෙනෙක් සුදුයි. මේක තමයි සජීවී ලෝකයේ හැටි. ආන්නේ වෙලාවේදී සී කල්පනා ඇති කරනවා. පඬිතයා. එහෙම නැත්නම් ධර්මය නැත්නම් ධර්මානුකූලව කටයුතු කරන එක නම් අපදක ප්‍රතිපදාව තමයි යන්නේ. සාමීච ප්‍රතිපදාව අපිට අවශ්‍ය කරලා තියෙන සාමී ඒ ක්‍රියාත්මක කරන්නේ කොහොම කරන එක නෙවෙයි. ඒක අපි තවදුරටත් සාකච්ඡා කරමු කියලා සාමීචය. අපි සතර සාමීචය කරනවා කියලා කියන්නේ. ආන්නේ සාමීචයට යන්න නම් සෑහෙන උපේක්ෂාව පිළිබඳ දැනීමක් වෙන විදිහට කියනවනම් අර පාපං පාපතෝ පස්සක කියන එක දැකලා එතන පොඩ්ඩක් නතර වෙන්න පුළුවන් ශක්තිය තියෙනවා. එතන පොඩ්ඩක් ඉවසීමේ ශක්තිය තියෙනවා නම් ඒ පුද්ගලයාට මේ ලෝකේ කොච්චර උද්වේග කර ආයාස කර මොන මාත්‍රකාවාවත් ඔය තේරුම් ගන්නවා ධර්මයේ තියෙන මේ වගේ උත්තර. ආනි උත්තර සඳහා මේ අපන්නක ප්‍රතිපදාව ක්‍රියාත්මක කරන්න අපි හිතවිල්ලක් එනකොට රාග, ද්වේෂ, මෝහ ඒ වගේ නම් පාපේ පාපේ වශයෙන් දැන ගැනීමත් ඒ පාපයෙන් නිදහස් වීමට විමුක්ත වීමට නිර්මණය සඳහා කටයුතු කිරීම දෙකම අවශ්‍යයි. මොකද මේක පැහැදිලිවම ආධ්‍යාත්මික ජීවිතයට හානි කරයි. සංතර පල්ලයන් කියකෝ අමර විතක්ක, ජනපද විතක්ක, ඥාති විතක්ක, පරානුද්යත පරිසංයුත් විතක්ක, අනවඤ්ඤාති පරිසංයුත් විතක්ක, ලාභ සත්කාර සංයුත් පරිසංයුත් විතක්ක එනකොට කල්පනා කරන්න මේක නෙවෙයි අපේ ප්‍රධාන මාතෘකාව. ඒ නිසා මේකට අපිට විරුද්ධ වෙන්න ඕන කමකුත් නැහැ. අපිට මේකට පක්ෂ වෙන්න ඕන කමකුත් නැහැ. මේක චිත්තානුපස්සනාවක් මේකේ තියෙන්නේ. මේක එනකොට මේකේ මුල දැනගන්න ඕනේ. නැද දැනගන්න ඕනේ. අග දැනගන්න ඕනේ කියලා ඉවසීමේ ශක්තියක් ඉන්නකොට මුක දෙනෙක් අපට දොස් කියන්නේ කියන දේවල් වලට අහුම්කම් දෙන්නේ සාකච්ඡාවල සම්බන්ධ වෙන්නේ අපි නිකන් මේ සීතල ගතියක්, ඇල්මැරිච්ච ගතියක් පානවා කියන්නේ. මේලාට වහා ප්‍රතික්‍රියා කරන්නේ නැත්නම් ඒක සජීවී නැති ගැටයක් පේන්නේ තියෙනවා. මුසාරචනාංශේ මේක නම් පාරාදරි මහරහතන් වහන්සේ දේශනා කළ තියෙන්නේ අත අත්ෝ සමප්පන්නේ අන්නෝ සයේත මත සායිතං කියලා කියනවා. මොකද මේවාගේ උද්දේශක මාසුවක් මත කියලා Tamanට තේරෙනවා නම් මේක තව තවත් ඉදිරියට යන්න යන්න වෙන්නේ අපේ මූල කර්මස්ථාන නැත්නම් මූල පරමාර්ථයක් පැත්තකට යනවා. මේ අතර සමගියකුත් නැතිනවා කියලා මලමිණියක් වගේ ගත කරන්නේ කියලා කියනවා. චෝදන කර්ම දෙන්නේ කියනවා මේ කොහෙද යන්නේකට මේ අපි පැටලෙලා තියෙන්නේ. ඒකදී මේ මතිමතාන්තරවත් වෙනසක් තිබ්බට අපි එකතු වෙන්නේ ඕකට නෙමෙයි. අපේ මූල પરමාර්ථය ඕක නෙමෙයි. මේ මූල પરමාර්ථය දේරගන්න අපි සමගියත් රැකෙන්නත් මේ ප්‍රධාන වෙන කෙනා තුළ මේ මේ විදිහට මලමිණියක්සේ ඇස්සත්තේ අන්ධේ කුසේ ගත කරන්නේ කියලා කියනවා. කම්යත් වෙනම බීර කුසේ කරට කරන්නේ කියලා කියනවා. ඇගේ කටේ හයිය තිබ්බත් කොන්දේ අමාරු කියන කෙනෙක් වගේ ගත කරන්නයි කියලා කියනවා. යම්ම විදිහකට බේරෙන්න බැරි කෙනෙක් ඉන්නවා නම් මලමිණියක් එක්කත් කරලා ඉන්නේ කියලා කියනවා. බාන බුද්ධාංශ කොච්චරක් දුරට මේ ධර්ම සාරාංශයේ කල්පලක්ෂයක් කරලා මත වෙනකොට මොන්න තරම් උද්වේග කරද මොන්න තරම් වහා තීන්දුවක් ලැබෙන සුළුද ඒ ලැබෙන සුළු තීන්දුව කියේදී අපේ මේ නිවන් සංකල්පේ අපි මේ නිස්සාරව ආධ්‍යාත්මය රකින්නයි කියලා කිව්වහම දරුගඩක් රකින්න මවකට වැඩි බොහොම අමාරුයි. කිරිවැදින ගොයමක් රකින්න ගොවියෙකුට වැඩි බොහොම අමාරුයි. මේ සාමාන්‍ය බුද්ධිය නැතුව අපි මේ පරියන්කේ ඉඳලා ධර්ම චිත්ත සමාධියක් ඇති කරගෙන මේ හය පිළිබඳව දන්නේ නැතුව අපි එළියට ගිහිල්ලා දවසට 23ක් භාවනා කරත් මේ කයක් තුළ මේ ටික ආවට පස්සේ මොන තරම් අවුලක්ද වෙන්නේ කියලා කල්පනා කරා. ඊට පස්සේ අපි මේ මේ මූලස්ථානයේදී යුත්තේ. නමුත් අපි දැන හෝන දැන මෙවැනි වංචනික ධර්ම වලට විශාල වශයෙන් කාලය ගත කරනවා. හොඳට පොඩ්ඩක් හිතලා බලන්න ජන ධන සංනිවේදනය ගැන. මොනවද මේ අත කරන්නේ? කවදාකවත් Tamange වැඩක් බලන්නේ කවදාකවත් ප්‍රශ්නයක් විසන පැත්තක් බලන්නේ කවුද වැඩිපුර මොනවද ඉල්ලන්නේ ඒ දේ දෙනවා. සර්වඥාති දේශනා කළ කියනවා කරනවා නම් කතා දස කතාවෙන් කරන්න කියන්නේ. අප්පිච්ච කතා, අසංකීර්ති කතා, අලෝභ සංයුක්ත කතා, දෝෂ සංයුක්ත කතා, අමෝහ සංයුක්ත කතා ආදී වශයෙන් ඒක කල්ය තුනඳු කරනවා කියන්නේ. විරි ආරම්භ කතා. මේ 32ක් කතා දෙන්නා දෙලා තියෙන ඒවා තිරස්චාන කතා කියලා. කුමාරිකාවන් ගැන කතා, යුද්ධ ගැන කතා, හොරකම් ගැන කතා, ජනපදවල කියන කතා, වසංගත ගැන කතා, අවුව ගැන කතා, වැස්ස කතා. දීදීලා හන්දෑනක කල්පනා කරලා බලන්න අපි කතා කරන දේවල් වලින් කොයි ටිකද වැටෙන්නේ ওই කියන දස කතා වස්තුවට එහෙම නැත්නම් අර කිස් ටිකක් කතාවට මේ කතා කරන්න කරන්න අපි කරන්නේ අර පොහොර නොදන්නේ යුතු වසා වනසා දැනිය යුතු ඒ තරක රාශියකට පොහොර දාන එකනේ බුදුසජනක දේශනා කළ තියෙනවා ධම්මී වා කතා අසියෝවා තුනී භාව. කරනවා නම් ධර්ම කතාවක් කරන්න නැත්නම් ආර්ය තෘෂ්ණීම් භාවයෙන් ඉවසන්දී කියලා. ඒ අර මට උගන්වපු මහත්තයෙක් කතා කරලා කියන එකේදී මම හිතන්නේ 80 විතර වගේ එයා කියනවා මේ බුදුහාමුදුරුවෝ කියනපු දෙචිස් කතා ලයිස්ට් අරගන්නේ කියලා. යුද්ධ කතා, කුමාරි කතා, හොර කතා හොඳම පත්තරයකට සබ්බේ ඩිටේල්ස්ලා 32ක් කියනවනේ ওই 32 විතරක් හොයන්න. එක්කෙනෙකුගේ වැඩිම දයන කුමාරය ගැන හොයන එක විතරමයි. වෙන මොනවාක්වත් තව කෙනෙකුට කියන යුද්ධ ගැන කතා. තව කෙනෙකුට කියන භයානක අපරාධ වෙච්ච රට දෙහිලි කරන එක. තව කෙනෙකුට කියන කාලකුණිය ගැන කතා. ඉතින් මේක මේ භාවනා කරපු යෝගාවචරෙක් කියා අවුරුදු දෙක තුනක් වගේ. තාමත්ම ඉඳගත්තාම බය තුනේ වගේ ඉඳගෙන ඉන්න පුළුවන්. මේ නිසන් වන මොන ප්‍රශ්නයක් කවදා කවදාකවත් එළිය කරගත්තේ නැහැ. පැවිදින අදහසක් තිබුණා. පස්සේ මිනිසාට අම්මා තාත්තගේ නිසා මම ඊළඟ තියෙන සල්ලි ටික අරගෙන ගියා ගෙදර අම්මට උපස්ථාන කරා. එයා කිව්වා ඒක මගේ දෙන්නගෙන පැවිද්ද මට පස්සේ දාන්න පුළුවන් ශේක ඒකට අපි එකතු වුණා. පස්සේ ගියාට පස්සේ අම්මා අසනීපලා නැතිවි කියලා හිතුව උපස්ථාන නිසා අම්මට පණ ආවා. ඒ නිසා මිනිසාට ආපහු වෙන පණ ආව නැති වරින් වර එනවා. ඊයාවට පස්සේ මම ඒක කොහොමද ප්‍රශ්නාස්තෝ විස්තර කියන්න දෙයක් නැහැ ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ රතේ සත්ව ගැන අපි මේ භාවනා කරන ලෝකයක්. රතේ කියනවා ස්වාමීන් වහන්සේලා දන්නේ නැහැ. මේ සම්පූර්ණ කලසුදු දෙකක් තියෙන්නේ. ඒ නිසා මිනිසුන් තාමත්ම දුෂ්කරයි. රතේ කිව්දේ. මේ නැති බැරිකමක් තියෙනවා. මුදල යගේකුත් නැහැ. මේ හැම වෙලේම දුකෙන් තමයි මිනිස්සු ගත කරන්නේ. ඒ වුණාට හැම කෙනාම පත්තරේ නම් කියනවා කියන්නේ. පත්තරේ කියවුවා බත් වේලක් කෑවටදී බඩ දිරනවා කියනවා. ඒ තරම මනසෙකට අබ්බැහි වෙලා තියෙන්නේ ඒ තරමටම ලංකාවේ පත්තර කියන්නේ. ඒ තරමම රේඩියෝ එකේ channels කියනවා. ටීවී එකේ channels. ඉතින් මේ වගේ මොකද්ද කරන්නේ කියලා උදේ ඉඳලා හැන්ද වෙනකන් අහලා බලන්න. ඔය හය જાතියට හෝ අර දෙචිස් කතාවට හෝ වැටෙන කතාවක් නැත්නම් අදට බත් කාලා වැඩක් නැහැ. අහන්න මේ පාය මේකද? එහෙම නැත්නම් වැට උඩ කකුල ධාන අල්ලපු ගෙදරින් හරි අහගෙන ඉන්න ඕනේ මොකද්ද කක්ක මේ තරමටම මේ මේ චිත්තාන වසනාවේ කියන අර රාග දෝෂ මොහ හිතිවිලි නැති විවේකී අවස්ථාවක තියෙන නම්බුවක් එහෙම නැත්නම් මේකට ආයාසයෙන් අපි ඇදලා දාගන්න කුණු කන්දරාවක් දිහා බලනකොට කායානුපස්සනාවෙන් වේදනානුපස්සනාවෙන් හදාගත්ත නැති හිතකින් කවදාකවත් මේක කරන්න පුළුවන් දෙයක් විදිහට වැටෙන්නේ නැහැ. මේ කායानुපස්සනාවේ අපි ගන්න ආනාපානී යම් ප්‍රමාණයකින් හදාගෙන ඒ පිටුල තේරුම් ගත්තොත් මේ ගත්ත ආරම්මණය හොඳටම ගෙවලා ඒ තුලින් එන තියෙන නීවරණ නතර කරලා මේ හම්බෙන උපේක්ෂාව මොන්න තරම් වටිනවද මොකද මේ වෙලාවේ කයෙන් අකුසල් සිද්ධ වෙන්නේ නැහැ කාය දුස්චර්ත වෙන්නේ නැහැ වාචික දුස්චර්ත නැහැ මේ කියන එකම හිතක්යක් අත්තර. ඒක හිතා ගන්න බැරි දෙයක් මේක හරියට දුවන අස්සෙක් උඩ අල්පෝ ගෙඩියක් තිබ්බා වගේ තනක්. ඉවැනි තියෙන ඉවැනි පිරිසුදු කරගත්ත මේ හිත ඊ ගාව චිත්තක්ෂණේ අම්මා මරණ තරමට බුදුන් යන්නේ ලේ හොලන් තරමට කෙලෙසෙන්ද මොන්න තරම් ශීඝ්‍රයෙන් වෙනස් වෙනවා. ඒ වෙනස් වෙන්න හේතුව අපි මෙන්න මේ වගේ කුංචි දේවල් මේ පරානුද්යතාවට සංවිච්ච විතක්කයක්. ලාභ සත්කාර ලැබීමේ විතක්කයක්. එහෙම නැත්නම් ජනපද විතක්කයක් ආපම අපිව ගණන් ගන්නෑ. ඇත්ත තමයි ඒක ගණන් නොගත යුතුයි. නමුත් අනිවාර්යයෙන්ම දැනගත යුතුයි කියන එකයි මේ ධර්ම දේශනාවේදී ඉදිරිපත් කරන්න මම බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම තමයි ඒකට ලොකු බරපතල අපරාධයක් විදිහට ගණන් ගන්නත් එපා. හැබැයි මේවා නොදක ගණන් නොගෙන ඉඳලා නම් කවදාකවත් චිත්ත විසුද්ධිය. හිතන්න අමාරුයි. ධර්මයේ වුණත් බුදුරජාණන් දේශනා කරන ධම්මෝ පිවෝ වික්කවේ පහතබ්බෝ පගේවා ධම්මෝ කියලා මේ ධර්මේවත් අල්ලන්න එපයි කියලා කියනවා. මේකත් උඹලට අතාරින්න වෙනවා. එහෙනම් අධර්මය ගැන කුමන කතාවද කියන්නේ? ඒ නිසා බණ පොත්පත් කියවන්න එපයි කියලා කියන විපස්සනා භාවනා කරනකොට මොකද කියවන්න ඕන කරන්නේ විපස්සනා කතාවක් පමණයි. ඒකෙදී ඔය වගේ හුරුතලෙට ඒක නැත්නම් මේ ආගත ගියාට කරන දේවල් වලින් වෙන හානිය හොඳට ගන්න නිසා. නමුත් ඒක මරණ සංගමයට වැඩිය අමාරුයි. මේ පත්‍ර ජීවන් නැතු වෙන එක. රේඩියෝ නායින් එක. ටෙලිවිෂන් නොබලයින් එක. ඉතින් යෝගාවචරය කියලා කියන කොච්චර වන්දනීය භෝජනීය තත්ත්වෙද කියලා හිතන්නේ. මේ මිනිස්සේ කියවයි වෙන වෙලා ඉන්න පුළුවන් නම් ඒකලත් වෙලා මේ කායනුපස්සනාකින් වගේ නීවරණයෙන් තොර හිතක් දෙවියෙකුට ප්‍රඥයෙකුට හිතා ගන්න බැරි. හරියට මහා මොහොතේ වතුර වේලුවා වගේ. මහා මොහොතේ රළ නතර කරා වගේ. මේ තරම් කාඩ පස්සේ අපි කොච්චරක් කගේ කරන්න ඕනද? මේ වගේම තමයි වේදනාවේ ප්‍රශ්න ආවට පස්සේ දුක් වේදනා සුඛ වේදනා කියන මේ දෙකේ කොලිපිච්ච දෙකත් පාගන වගේ. අරක යනකොට මේක උඩ එනවා මේක යනකොට ඒක උඩ එනවා ඉඳලා. කවදා හෝ අපි අදුක්කම සුඛ වේදනා දැනගත්ත දවසට මුන්න තරම් සාන්තියක්ද කියලා කොකටයි කියන්නේ වික්ක ධම්ම සුඛ විහරණය කියලා. මේ ජීවිතයේදීම ලබන්න පුළුවන් මේ සුඛය. එන්න මේ වගේ තමයි විතක්කවලද අපි කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, විහිංසා විතක්ක. එනකම් මේ අපි ගත්ත මාසුකාවේ කියන විදිහට සරාග හිතවිලි, සබෝස හිතවිලි, සමෝ හිතවිලි. සුඛාට පස්සේ අපේ හිතේ තියෙන ඉන්න චැටර් එකක් නැත්නම් නිතරම පිටිපස්සෙන් දෙන දෝංකාරය. ඒවා ටික වර්ධ කෙරුවොත් මේ හැයර තමයි වැටෙන්නේ. ඒ නිසා අපිට අඳුර ගන්න පුළුවන් නම් මගේ හිත මේ දුවන්නේ මෙන්න මේ විකක්කෙ දිගේ. මේක බුදුහාමුදුර කියලා කියනවා මේකට කලබල වෙන්න බෑ. නමුත් මිනිහා නම් කළා තියාගන්න. අර අපරාධකාරයෝ අයියාසි නම්බරේ දෙනවා. එයා මෙන්න මෙහෙම කෙනෙක් තුනි කෙනුමට නම් පරානුද්යතා පරිසංයුත් බොහෝ මහත්ම ගතියක් තියෙනවා. බොහොම හොඳයි. සබ්බේ මිනිස්සු හොඳයි කියනවා. නමුත් භාවනා කරන කෙනා දැනගන්න ඕනේ වංචනික ස්වරූපයෙන් වැඩ කරන්න පටන් අරගත්තාම බොහොම ඉක්මනට මේක තුලින් රාග දෝෂ මොහ මතුවෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා මෙවුවා පිළිබඳව සැලකිලිමත් වෙලා අපේ කය වය හිත කියන දෙක සංවර කරාට පස්සේ හිතේ මේ தත්ත්ව ප්‍රකට වෙන්න ගන්නවා. ඒක දැන හුවට පස්සේ තවත් ප්‍රකට වෙනවා. ඒ වගේම කල්පනා කරන්න කරන්න ඇත්තම ඉන්න කියලා හිතෙනවා. ආන්නේ වුණාට පස්සේ අපි මේක පිළිබඳව කුඩි අවධානයකින් ගත කරන්න ඕනේ. මෙහෙම නැතුව මේවා පිළිබඳව තැකීමක් නැතුව උත්තර ප්‍රපංචකම හිතවිලි සහිත වෙනවනම් කවදාකවත් හිතේ අර කියන ඒකාග්‍රතාවයක් සමාධියක් සමාහිත බවක් එන්න බෑ. නිසා මෙවැනි කර්ම දැන ගැනීම සුත්තමයේ වශයෙන්, චින්තාමයේ වශයෙන් භාවනාවට දක්වන අනුග්‍රහයක්. නමුත් මම නැවතත් මතක් කරනවා බුද්ධම මදහත් හිතකින් අපේ ආචාර්යවරු සඳහන් කර තියෙනවා මේකට අපන්නක වෙන්නේ කියලා. අවිරුද්ධව ගත කරන්නේ. හැබැයි මිනිස්සයා පිනු බිනුමට මේ මහත්ම ගතියක් පෙන්වනාද යෝගාවචරයාගේ භාවනාවට මූල කර්මස්ථානයේ සිද්ධ දැමීමට ප්‍රධානම හතුරෙක් වෙනවා. ඒක නිසා භාවනා කරගෙන යනකොට ආනාපානී කරගෙන යනකොට අපේ හිතේ නිතරම ඒක මොකක් හරි හිතවිල්ලකින් වගේ කිප්පట్లా එනවා. ඒක රාග ద్వේෂ මෝහ වලට සාධාරණ නම් අපි ඒක සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙනවා. නමුත් අනිත් හිතවිලි ආවට ඒව එනිනෙව මෙනෙහි කරමින් ඒව දිගේ දුවන්න යන්න එපා. දුවන්න යන්නේ නැතුව අපි බලන්න ඕනේ ඒව ප්‍රතිස්ථාපනය කිරීමත් නම් මූල කර්මස්ථානේ ස්ථාපනය කරන්න ඕනේ. සති ප ဋ ාණ කියලා කියන්නේ සතිය හොඳට ස්ථාපනය කරන්න. ස්ථාන ධාන කියන වචනේ තමයි මේක වෙන්නේ. ඒක කරන්න කරන්න තමයි හිතවිලි අර පැත්තෙන් මිල කියලා යන්නේ. ඒක සාමාන්‍යයෙන් කියනවා නුඟා කටපුංචි බෝතලයක්. ඔය සෙන් කුප්පියක් වගේ එකක් අරගෙන ඕක ඇතුලේ තියෙන වාතය අයින් කරන්න අපිට ඕනේ නෑ. අපිට කරන්න තියෙනකොට වතුර පුරවන එකයි. වතුර පුරවන්න පුරවන්න පුරවන පුරවන වතුර ප්‍රමාණයට අරක වාතය අයින් වෙනවා. නමුත් අපි දන්නවා ඔය කටපුංචි කුප්පේට වතුර පුරවන්න බෑ. දෙලකට ඇල්ලුවාට වතුර පිරෙන්නේ නැහැ. එකක් කරන්න පුළුවන් කුප්පිය රත් කරලා වතුරට දැම්මොත් පරක්කිච වාතේ ප්‍රමාණය හැදිට වතුර ඇද ගන්න ගැටලක් තියෙනවා. එහෙම නැත්නම් කරන්න තියෙන්නේ පුංචි පොල් කෙන්ඩක් රිංගවල කටින් අර පොල් කෙන්ඩ දිගේ පුංචි වතුර කඳුල කඳුල කඳුල කඳුල ඇතුල් කරන්න බොහෝම සීරුවේ. ඇතුල් වෙන වතුරට සාපේක්ෂ ප්‍රමාණයක් වාතයේ පිටේනවා. ඒ වගේ තමයි මේ අපේ හිත මේක නිතරම මේ වගේ චිත්තානුපසනාවට අදාළ කාරණා රාශියකින් පිරලා තියෙන්නේ. ඕකට විරුද්ධ වෙලා දඟලම් කියන්න බෑ. අපිට කරණ තියෙන මේ විනෝඩ කායानुපසනාවේ පුරවන්න ඕන. වෙන විදිහට කියනවා නම් මේ නාම ධර්ම හදන්න නම් රූප ධර්ම ටික හදා ගන්න ඕන. මොනවද රූප ධර්ම කියලා කියන්නේ? වායෝ ධාතුව, ආපෝ ධාතුව, තේජෝ ධාතුව, පඨවි ධාතුව. කායानुපසනාව කියන්නේ නෝකයි. ඒක හොඳට පෙළ ගැහෙනකොට, ඒක හොඳට චේකර වෙනකොට, ඒක හොඳට වශී කරගන්නකොට ඉබේම හිතේ මේ ලකුණු පේන්නත් පටන් අර ගන්නවා, චේකර වෙන ගැටෙත් තියෙනවා. නමුත් ඒක අමතර එහෙම නැත්නම් අමර ගතියක් තමයි අපි හුඟා කියලාට මේ හිත හදන වැඩ පිළිල ඉස්සර කරන්න හදනවා කායන වසනාට වැඩිය. හිත කෙනෙක් පිළිගියා බලන ඉන්නවා කියයි. එහෙම නැත්නම් මම වේදනාන වසනා කරනවා කියයි. චිත්තාන වසනා කරනවා කියයි. මොනම දෙයක්වත් කරන්න දෙයක් ඕනේ නැහැ. කරන්න තියෙන අර කායන වසනා ටික හොඳට කරනකොට චිත්තානුපස්සනාවේ ජවනිකාටික පේන්න පටන් ගන්නවා. කෙච්චරයි. ඒකට ගියොත් වෙන්නේ මොකක්ද අර කරගෙන යන කායනුපස්සනාව හැලෙනවා. කරගෙන යන කායනුපස්සනාවේ අරමුණේ හිත කැඩෙනවා. කැඩිච්ච ගමන් චින්තාමය ඥාන සහ සුතමය ඥාන වලින් පිරෙනවා. ඒ නිසා මේ චිත්තානුපස්සනාව කරකට එනකොට කායනුපස්සනාවේ සූර භාවය මතින් තමයි චිත්තානුපස්සනාවට යන්න පුළුවන්. චිත්තානුපස්සනාව හොඳ කොටහක්. ඔය නාම ධර්ම ගැන කතා කරන්නේ. නමුත් නාම ධර්ම ගැන කතා කරනකොට ඒක ප්‍රතිඵල ගන්න නම් කායනපස්සනාවේ යම් හික්මීමක්, යම් චර්යාවක් ඇති කෙනෙකුට පමණයි කරන්න තියෙන්නේ. අර මේ ජනපද හිතක් ආදී මේ හය හිතක් වලට අමතරව රාග හිතිලි, ද්වේෂ හිතිලි, මෝහ හිතිලි ගැන කතා කරනකොටත් ජීවිත කාරණාවක් තියෙනවා. ඒක මොකද අපි සාමාන්‍ය භාවනා නොකර සිල් රැකගෙන ඉන්න කාලේ නැත්නම් සදාචාර ආචාර සම්පන්න ජීවිතයක ඉන්නකොට අපිට මේ රාග දෝෂ මොහ හේතු ජීවනට වඩා භාවනා කරන්න ගියාම ඒක කුපිත වෙන ගතියක් තියෙනවා. භාවනා කරන්න පටන් ගත්තාම කවදාකවත් නැති රාග හිතෙලි මතුවෙන්න පටන් ගන්න ගතියක් එනවා. ඒ වගේම ද්වේෂයත් මතුවෙන ගතියක් තියෙනවා. මෝහය කියලා කියන්නේ මට මෙච්චර නිින්ද යනවා නේද? මට කිසිම දෙයක මේ වගේ පාලනයක් නැහැ නේද කියලා තමයි තමයි දෙස් දෙන්නේ Tamanට පාලනයක් නැති බව දැනෙන හිතිවිලි වැඩි වෙන්න පටන් ගන්නවා. ඒක පිළිබඳවත් යෝගාවචරය සරකලිමත් වේවි. මම නැවතත් මතක් කරනවා මෙන්න මෙවැනි දේවල් භාවනා නොකරපැත්තත් එක කතා කරන්න ගියොත් තවදුරටත් අවුල පාශයක් තමයි ඇති වෙන්නේ. ඒ නිසා මේක හොඳට තේරුම් අරගෙන භාවනා කරපො තමන් වැඩි සති සම්පජන්යේ ඇති යෝගාවචරකයක ගුරුවරයෙක් කතා කරොත් ඒ අතෝ මේකේ ගොඩ වීමේ ක්‍රමය කියලා දෙනවා. ඒක මහ පුදුම සංකල්පයක් සම්දර්භයක් මේකේ. ඉස්සරවම හරියට මේකට හිනා වුණා. ඉතින් අපි ඔය නිදිගෙනකට යාළුවෙක් කියලා ඒක අපි භාවනා කරන කාලෙක නෙවෙයි. ඒ යාළුවා කොහොමද අපේ අම්මා තමයි අහවල් පංගම් ප්‍රධාන දායකාව. මොකද තමයි කොච්චරක් පංගලේ මචං කනවා ගෙදර කිසි වැඩක් කරන්නේ නැහැ වංගලෙම තමයි ඉන්නේ. ඉතින් මං කෝ කමන්නේ මොකද වෙන්නේ නැහැ. පන්සල් ගියාම මේ භාවනා කරනවා. ඒක මොකද්ද භාවනා කරන්නේ? මෛත්‍රී භාවනා. කොහොමද දැනගන්නේ කියලා. භාවනා කරන්න දවස වගේ නෙමෙයි භාවනා කරලා ගෙදරට ගෙදරට එන්නෙම දැනගෙන කිව්වා. ඒකකට ගන්නවා කියලා මෛත්‍රී භාවනා තමයි කරන්නේ. ඇත්තම කතාව ආයෙකත් නෑ සුද්ධ සිංහලෙන් ඔය කතා කරන්නේ ඕක තමයි සිද්ධ වෙන්නේ. අපි මෛත්‍රී කරන්න පටන් ගත්තොත් පුදුමාකාර විදිහට ද්වේෂය විසින පටන් ගන්නවා. ඒ වගේම රාග ద్వේෂ හිතිවිලි මොහ හිතිවිලි කුච්ච දාන්න පටන් ගන්නවා. ඒක නිසා අපි හිතන්නේ බුද්ධෝත්පාද කාලයක නෙවෙයි නම් අපි කොහොමද ගොඩේන්නේ? අපි කොහොමද මේ ප්‍රශ්නේට ගොඩේන්නේ කියලා. ඒසා චිත්තාන වසනාවට ගිහිල්ලා එතන චිත්තාන වසනාව කියන කොටස් අර කායන වසනාවේ ආලෝකේ. නැත්නම් මේ ඇතිවෙච්ච සාන්ත හිතකින් බලන් හිතියොත් මේක කවදාකවත් මනුෂ්‍යයෙකුට ගොඩේන්න පුළුවන් ප්‍රශ්නයක් කියලා හිතෙන්නේ නැහැ. සර්වචන්නාංශයේ මේ බෝසතා සාධ සම්භාර කරන කාලේ කොහොම මම මේක කොට වෙනවා කියලා මම බුද්ධියම කියන එක හිතාගත්තද කියලා හිතන්න බෑ. මොකද පුදුම සංකීර්ණ මේ පත්‍යක් මේකේ තියෙන. සරල වේ කියවාගේ මෛත්‍රී කරනකොට ද්වේෂය යට යන්න ඕනේ. භාවනා කරනකොට රාග ද්වේෂය යට යන්න ඕනේ. අනේ අනිත් පැත්ත විදේ. ඒ නිසා සාමාන්‍ය ලෝකේ කතාවක් තියෙන භාවනා කරනකොට පිස්සු වැදෙනවා කියන්නේ. ඇත්ත. ඒ කියන්නේ මේ වගේ දේවල් මනුස්සයෙක් කතා කරද්දී කියනවා අනේ මේ මනුස්සය ඔච්චර කල් හොඳ හිටියා දැන් ඉන්නකොට බලනකොට භාවනා කරන්න ගියාම මේ හොස්පලන් ඉන්නත් යන්න බෑ. අනිවාර්යම වෙන දෙයක්. මම ඉස්සර හරියට hina වුණාට ඒ කරගෙන කරගෙන යනකොට පහළ වෙනකොට ඒක අපි මොන තරම් අනාත්මීය සත්‍යද කියන. අපිට කොහෙද පාලනයක් තියෙන්නේ? ඒ පාලනය කරන්න යනකොට පාලනේ ගිලිනවා. ඒක නිසා අපි මේ කාවංකව කතා කරනවා නම් ඇත්තට බලන්න ගියාම කොයි පද්ධතියෙත් මේක තියෙනවා. අපි දන්නවා ලෙඩකට බෙහෙත් බොන්න ගිය සිංහල වෙදකම අනිවාර්යයෙන්ම ලෙඩ වැඩි වෙනවා. පළවෙනි බෙහෙතෙන් කරන්නේම ලෙඩ වැඩි කරන එක තමයි. ඒ වගේ තමයි අපි මේ රාගය එනකන් ද්වේෂය මෝහය අපි මේ කියන මේ චිත්තානුපස්සනා කියන විදිහට සරාගංවා සදෝසංවා සමෝහංවා මේ හිතිවිල කිපීමක් ඇතිවීමම භාවනාව වැඩ කරන බවට ලකුණක්. නමුත් ඒකෙන් අපි කොහොමද ප්‍රවේශම් වෙන්න ඕනේ කොහොමද මේක කටයුතු කරන්න ඕනේ කියන එක හැම වෙලාවෙදීම ඒ ගුරුවරුත් එක්ක කතා කරනවා නමුත් මේකදී කාන්තාවක්ෂේට බරපතල අසාධාරණයක් තියෙනවා මොකද මේ ඇත්තට මේවා කතා කරන්න කෙනෙක් නැහැ කාන්තාවන් කාන්තාව සමග කතා කරන්න හම් වෙන්නේ නැහැ පුරුෂ පක්ෂයේ ගිහිල්ලා කතා කරන ගමන් විශාල අර සංස්කෘතිකමය කැප් එකක් තියෙනවා ඒ නිසා කවුරු හරි කතා කළොත් ඒ පුදුම ලබන්නේ ආකින් ගඹුරකින් ඒකට උදව් කරන්න හිතනවා අනේ කොච්චර අමාරුද මේ වගේ දෙයක් කෙරෙන්නේ. එහෙම නොවුනනම් මේක අපි යට කරගෙන සංසාරේ කොච්චර කල් අපි යනවද? ඉතින් තමයි මේ වගේ කාරණාවල් වලට දක්වම අපේ කමඨාන් සුද්ධ කිරීමේදී ඒ කීචන කීදේවල් කාරණා දැනගන්න අර කායන පසනා වේදනාන පසනා ක්‍රමයේදී අපි සංනිවේදනය ඍජු කරගන්න ඕනේ. ඒ ඍජු කරගෙන තමයි අපිට හොඳට දැනගන්න පුළුවන් වෙන්නේ ඒක භාවනා දෝෂයක්වත් එහෙම නැත්නම් මේ අපි සති සමාධිය රැකීමක්වත් නැත්නම් මේ වෙන එකක් නෙමෙයි මේ කෙලෙස් වල ස්වභාවය නෙමෙයි. ඒක තාප කිප්ප ගමන් කිපෙන. කර්මනේ ඉන්නේ තාක්කල් මොනම ප්‍රශ්නයක්වත් නැහැ. ඒක නිසා අපි කල්ලාතෝම සීලයක පිළිතනකොටම අපි සීලේ පිළිතන්ට සුදුසුකම් නැතුව නෙවෙයි අපි සීලයක පිළිතන්නේ. අපි දැනගන්නවා ඒ සීලයක් හා දෘෂ්ටියක දුසු භාවයක් නැතුව මේ භයානක දෙයට අත තිබ්බොත් කොයි අතින් කඩලා යනවද දන්නේ. ඒ නිසා අපි දැඳීමක් ඇති කරගන්නවා සමාදාය සික්කත සික්ඛාපදේශු. උහුමනාගෙන් ඉදිරිපත් කරලා සික්පද ඉල්ලාගෙන සමාදන් වෙලා ඒ වගේම අපි දෘෂ්ටියක් ඇති කරගන්නවා කළ කළ දේ ඵලඵල දේ අඳුම තරමේ. අපි මේ විදිහට සම්‍යක් දෘෂ්ටිය විදු කරන්න ඕනේ කියලා කායනුපස්සනා කරනවට වැඩිය චිත්තානුපස්සනාට ගියාට පස්සේ මේ විචල්්‍ය භාවය ඉතින් කියන වාෂ්පීකරණ ගැතිය ඉතාමත්ම වැඩි. හිතා ගන්න බෑ. කයේ නම් තියෙන්නේ කල්යතු කියන්න පුළුවන් ස්වરૂපයක් තියෙනවා. වේදනාවේ ඒක චිත්තපත් තියෙනවා. නමුත් චිත්තාන වසනාට ගියාට පස්සේ ඉතාමත්ම අමාරුයි. ඒක නිසායි අර කායන වසන වේදනාන වසන චිත්තාන වසන ක්‍රමයට මේක ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් ගැඹුරකට ගැඹුරු කියන එක අදහස් කරන්නේ ඒකේ තියෙන මේ සුළු සූක්ෂම භාවය. ඉතාමත්ම සිත මේ චිත්තක්ෂණේ සකාවේ ඊගාවට විතරාග වෙන්න පුළුවන්. මේ චිත්තක්ෂණේ සද්ද හෝ ඊළඟ චිත්තක්ෂණේ මේක දෝෂ වෙන්න පුළුවන්. කිසිසේත්ම ඒක මේ හිතේ ස්වභාවය. ඉච්ඡත් කරන්න බෑ. සර්වඥාන්සේ දේශනා කරලා තියෙනවා විචිත්‍ර දේවල් අතරින් අන්තිම විචිත්‍රම දේ තමයි චිත්තය. ජයනසේ අහලා තියෙනවා මහණුන්ගේ ස්වාමීන් වහන්සේලාගේ මහණෙමලා දැකලා තියෙනද චරණ චිත්‍රය කියලා. ඒ කාලේ තිබුණ ප්‍රසිද්ධ ක්‍රමයක්. මේ ස්වාමීන් වහන්සේලා අපේ ආවාදනාට වගේ ඔව් කියලා කියනවා. ඊට පස්සේ කියනවා මහන්නේ මේ චර්ණ චිත්‍රය වඩා විචිත්‍ර දෙයක් තමයි හිත. ඒ නිසා මේක පදනම් කරගෙන මේක අදහගෙන ගියොත් නම් කවදාකවත් අපිට අපේ තීන්දුව හරියයි කියලා හිතන්න අමාරුයි. මේක අදහන්න නැතුව ගිහිල්ලත් බෑ. නාම ධර්ම අදහන්න නැතුවත් බෑ. ඒ නිසා හොඳ ප්‍රදේ තමයි රූප ධර්ම පිළිබඳව ගොරෝසු දේ පිළිබඳව කුලවාන්තර ශික්ෂාගාරක වෙලා ඒක මුලමඳාග දැකගෙන ඊළඟට වේදනාව පිළිබඳ මුලාග දැනගෙන මුග මුලමඳාග දැනගෙන ගියොත් අපිට පුළුවන් වෙනවා මේ චිත්තානුපස්සනාවේ තියෙන තාවත්ම යොහුසුළු බව සූක්ෂම භාවය අනුව අපි වැටෙන්නේ නැතුව අපිට මේ ඍජු භාවයේ මේ භාවනා දිගට කරගෙන යන්න. ඒ නිසා මේ චිත්තානුපස්සනාව කියලා කියන්නේ ගැඹුරක් බව. ඒක අලුතින් කියන දෙයක් නෑ. අපටත් මේ වෙනකොට භාවනා මේ මේ දේශනා 11ක් පහු වෙලා තියෙනවා. ඒ නිසා කිසිම කලින් කරපු දේශනාවක් අමතක කරලා මෙතන ඉඳ බෑ. ඒක සෑම දෙයකින්ම ඇති වෙච්ච ඒ ගැම්ම, ඒවෙන් ඇති කරගත්ත පරිචය, ඒ වගේ සාමාන්‍ය බුද්ධිය තේරෙම ඇති කරගෙන ගියාට පස්සේ තමයි අපිට දැනගන්න පුළුවන් වෙන්නේ මෙන්න සරාග හිත. මෙන්න විතරාග හිත. මෙන්න සදෝෂ හිත. මෙන්න ඊට දෝෂ හිත. මෙන්න සමෝ හිත. මෙන්න දීතමෝ හිත. ඒකෙදී අපි මේ මේ අර්ථ වශයෙන් පදගත අර්ථ වශයෙන් දරගන්න ඕනේ සද්දෝස සරාග හිත සහ විතරාග හිත කිව්වහම මුළු ලෝකෙම තමයි. රාගයේ සහිතයි නම් අපි හිතට කියනවා රාග හිත කියලා. ඒ රාගේ නැතුව ද්වේෂයේ තිබ්බත්, මෝහයේ තිබ්බත්, අර කියන විතරක කොයි එක තිබ්බත් ඒවා හේරු වැටෙන්නේ හිත දෝෂයි. කොහොමද තේරුම් ගන්න. ඒ නිසා වීත දෝෂ හිත කියලා කියන්නේ වීත රාග. වීත රාග හිත කියලා කියන්නේ රාගය නේ. නමුත් අනික් කෙලෙස් ඕන එකක් තියෙන්න පුළුවන්. ඒකෙන් තමයි වීත දෝෂ සදෝෂ. දෝෂ සහිත හිතවිල්ල සහ දෝෂ රහිත හිතවිල්ල කිව්වට දෝෂ රහිත හිතවිල්ල කියන කෙන සුද්ධ හිතවිල්ලක් කියලා හිතන්න නරකයි. දෝෂ රහිත කියන කියන්නේ ද්වේෂය නෑ. නමුත් මෝහය තියෙන්න පුළුවන්. රාගය තියෙන්න පුළුවන්. ඒ වගේම මෝහ සමෝහ මේ විෂමෝහ කියවම මෝහය සහිත සමෝහය නැති. ඒක නිසා අපට අපි රාග චරිතයක් කියලා හිතමු. රාග චරිතයක් නම් අපි බලුවොත් අපිට පේන්න තියෙන්නේ ඒ රාග චරිතේ උනාට රාග හිතවිලි තියෙන බොහොම නිඳිතයි. අනෙක් උගාක් කළාට තියෙන රාග හිතවිලි නෙවෙයි. නමුත් රාග හිතවිල්ලෙන් ඇතිවන කැළල රාග විශ්වකින් ඇති කරන බලපෑම අධික නිසා මේ රාග හිතිල්ල රාග චරිතයක් කියලා කියනවා. නමුත් උගාක් ලාඩ හිතිවිලි බලපුවාම ඒක වැටෙන්නේ ඉච්ඡර බරපතල අකුසලයි හිතිවිලි නෙවෙයි. නමුත් අර බරපතල අකුසලයි හිතිවිලි වලින් අනෙක් සෑම දෙයක්ම මත ගන්නවා. ඒ නිසා හොඳට හිතිවිලි දිහා බලනකොට ඒ හිතිවිලි වලට ඇත්තටම පණ නැති බවක් අනාත්ම බවක් මෙවුවා අඳුනාගත්තොත් මගේ කියාගත්තොත් ඇඟේ ගාගත්තොත් තමයි අපිව කෙලසන්න පුළුවන්. ඒවා දිහා අපිට පාපං පාපතෝ පස්සත කියන විදිහට අර අපන්නක ස්වභාවයෙන් එහෙම නැත්නම් සාමීච ස්වභාවයෙන් අවිරුද්ධ ස්වභාවයෙන් බලාගෙන පුළුවන්කමක් තියෙනවා නම් මං කියනවා ඒක ඉතාමත්ම උසස් භාවනාවක් කියලා. මේ විදිහට තමයි අපිට හිතේ පච කරන්න පුළුවන්. ගන්නම් බෑ. ඒ වගේ අපි නඩු කියන්න ගත්තොත් මනින්න කියන්න පටන් අරගත්තොත් එන්නේ එන්නේ එන්නේ එන්නේ එක එක එකකින් පටලවලා පංචෝ ජටා බහි ජටා ජටාය පටිච්චසෝ පජ. අසුලකත්කට පිටත්කට සහිත ජට ලහාමකට අපි වැටෙනවා. ඒකට ඉස්සල්ලාම කරන්න ඕනේ මේ හිතේ වර්ග කරන මිසක් හිතේ යන නම්බු කරගන්නවක්වත් හිතේ යන ආනම්බ ගන්නවත් නරකයි. එම නම්බු ආනම්බ ගත යුතු නම් අපි යුත්තේ රාග දෝෂ මොහ හිතේට විතරයි. අර කියන පරාමේ අනිකුත් තවම හරි දක්වෝ අනික හිතේ වෙනකොට අපි ටික දිහා බලාගෙන අනිවාර්ය මූල කර්මස්ථානයේ රකින්න පුළුවන් බව මෙලෝ කාලෙකින් ඒකට තේරුම් ගන්න පුළුවන්. ඒක දකින්න කියන එක කඩාන බලලා ඒවා හොඳයි හෝ නරකයි වශයෙන් තෝරන්න පටන් අරගත්තොත් වෙන්නේ මොකද්ද? අපි හැමදාම මූල කර්මස්ථානයේ කියන කෘත්‍ය අමතක කරලා මේ ආගන්තුක ගමනෙච්ච අනිකුත් දේවල් වල විආගත වෙලා අපරාදී ඔයවල් කරගත්ත කෙනෙක් වාගේ පරිදි හපාලන්නට කරගෙන බලලෙක් වාගේ වටේ කරගෙන කරගෙන කරගෙන කරගෙන ඉතින් මේ හිතාන වසනාවට යනකොට ඒක ඉතාම සූක්ෂම බව හැබැයි නමුත් ඒක අනාත්ම දෙයක්. ඒක කියන්නේ අනිත් එක කායන වසනාවකදී බොහෝම අනිත්‍ය ස්වභාවයක් මේක තියෙනවා. ඒ වගේම තමයි කායන වසනාවේ බොහෝ දුක්ඛ ස්වභාවයක් තියෙනවා. මේ අනිත්‍ය භාවයේ දුක්ඛ භාවයේ නිසාම මේ අනාත්ම බව කියනකට හරි ලේසි හැබැයි අර පරිත්‍ය සංකල්පය තියෙනවා. අර අපන්නක ප්‍රතිපදාව තියෙනවා. සාමීච ප්‍රතිපදාව තියෙනවා. තමන් ඉන්න දැන මේ ස්වභාවේ ඕනේ හොඳ හෝ නරක කතාවක් කියන්න පුළුවන් තමන් නෑ වුණා වගේ ඉන්න පුළුවන් ආ මේක මේ තමයි අපි මේ ඉන චතරයකට එහෙම නැත්නම් මේ ඇසුරු දෙකෙන් ගොඩනම ගතියක් මේ අන්නේ ගොඩනම වල කියන්නේ නෑ වුණා වගේ කටයුතු කරන්නේ සිංහාරා සුපදස්තිනකට මතක් කරනවා තමන් ආනාපාන භාවනා කරගෙන ඉන්නවා සිංහකට හිතවිල්ලක් එනවා හිතවිල්ලට ගිහිල්ලා ඒක දැනගත්ත ගමන් හිත නැවතත් ආනාපානෙට ආවා නම් කිසිවිලක් නාම ගානට යන්නේ කියලා. ගණන් ගන්නට යන්නේ කියලා. යම් විදියකට ආනාපානෙ හිතිය ආනාපානෙ හිත පිටිකිය පිටිගියාට පස්සේ ආපහු දැනගත්තට පස්සේ ආනාපානෙට ගන්න බැරි තරම්. හිත අර හිතවිලි දිගේම යනවා නම් පමණන අපිට කියන්නේ හිතවිලිෙන් බාධාවක් වෙලා තියෙනවා. කාණයක් වෙලා තියෙනවා. එහෙම නැත්නම් හිතවිලි නැති ගන්නට යන්නේ කියලා යෝගාවචරයට අමතර ධෛර්යයක් දෙනවා. සක්මන් කරනකොටත් එහෙමයි. මේකදී සක්මනේදී විශාල අතිරේක ලාභයක් තියෙනවා. පරියංකයේදී මූල කර්මස්ථානයේ පවතිද්දී ඒකේ දැනගන්නවාට වඩා පරියංකයේ මදහරියේ සක්මනේ මදහරියේදී හිතවිලි පවතිද්දී යන්නේ ඒසුලින් යන්නේ කරන්න පුළුවන් බව. දකුණේ එහෙම යමින් තමයි කරන්න පුළුවන් බව බොහෝ ඉක්මන තේරෙන්න ඉඩ තියෙනවා. මේ වෙලාවට මේ හිතවිලි ඕර්ම හිතවිලි නෙවෙයි. හිතවිලි කෑලි. කියන කරන දුකවා. හිත දුන්නොත් ඒව පටලවිලා අදහසක් සහ අර්ථයක් දෙනවා. හිත අරමුණේම තියන්නේ අර එන හිතවිලි හේනම ගබ්සා වෙනවා. කලින් මේක ගබ්සා බවට පත් වෙනවා. ඒ නිසා මේ හිතවිලි වලට පණ දෙන්නේ අපිමයි. ඒකේදී විතරෝම ක්‍රියාත්මක જાතිය. මොකද අයින්ට ගියාම රළවාගේ. ඒ රළ විතරෝම ගහලා තියෙනවා. ඒත් මුහුදයන මිනිස්සු රළ ගහනවා කියලා නොයා ඉන්නේ. ඒ මිනිස්සු රළාඩු වෙලාවක කොහරි ඔරේ දෙයක් කරගත්තට පස්සේ නැදට ගියාට පස්සේ ඒ කීලි ගහනවා ඒ රළ ගහනක් නෑ. රළේ භයානකමකම තියෙන්නේ මුහුද තුනීම තැනේ. සුනාමියේදී හොඳටම තේරුණා ගැඹුරු මුහුදේ සුනාමිය බව ළඟට තේරෙන්නේ නැත්තසිලු. අර තුනී රැල්ලට ආපුවාම ඒක පුදුමාකාර අර මේ පොටෙන්ෂල් එනර්ජි එක කයිනටික් එනර්ජි බවට පත් වෙනවා. විභව ශක්තිය කාචාරක ශක්තියක් බවට පත් වෙච්චාම හානි කරයි. ඒ වගේ තමයි මේ හිතවිලි අද්දරට ඇවිල්ලා තියෙන ශක්තිය හොඳට තේරෙනවා. ඒව ගණන් නොගෙන. අපිට මේ අර තුනී කට කියන පුංචි බෝතලේ පුරවන්නයි කියන පුරවනකොට වාතය පිටේ. වාතය අයින් කරන්න වෙන ක්‍රමයක් නෑ. එක්කෝ ආතාප වීර්යයෙන් වත් කිරීම කරන්න ඕනේ. නැත්නම් මෙහි කිරීම කරන්න ඕනේ හැම පියවරකටම. මෙහි කරන්න කරන්න කරන්න හිතවිලක් එන සින අවස්ථාව නැතුව වෙන මොනවාක්වත් නැත්තම්. අභිමාන මූල කර්මස්ථානයේ මොන තුනම දාවල බා ගැනීම, නැත්නම් රූප ධර්ම ඉදිරිපත් කර ගැනීම මාර්ගයෙන් නාම ධර්ම තුනේ වෙන කරගෙන යන්න පුළුවන්. මේකේ ලොකු ලාභයක් ප්‍රයෝජනයක් පෙනුමට නැහැ. දෙන්නේ නිකන් අමාවරක් වගේ කුරුරයක් කල්ලාලේ අයන්න නෝන අයන්න දෙන්නකොට පන්තිලම හේ අයනෝ කියනවා. අය කියනකොට වම කියනකොට වම කියලා කියනවා. දකුණ කියනකොට දකුණ කියලා කියනවා. මේක වෙන කෘත්‍ය දිහා බලනකොට අපි හිතයි මේ ක්‍රියාවයි දෙක අතර එකලස ගන්න දෙන්නේ මේ කිරීමෙන් තමයි. ඒ වගේම මූල කර්මස්ථානයේ බාධා කිරීම පැමිණෙන හිතිවිලි අවලංගු කරලා ගන්න කරලා දාන්නේ මෙනෙහි කිරීම මාර්ගය. මේන්න මේ විදිහට හිතට දවස වුණාට පස්සේ ජන්මාවට පස්සේ අවබෝධ කරාට පස්සේ ඒ හිතවිලි කියන්නේ කොළු ඇතුළේ තියෙන අතු જાතිය. ඕකාති කරදරයක් කරගන්නේ ඕකට පණ දුන්නොත්. ගණන් ගන්න තු අපේ මූල කර්මස්ථානයේ රැකගෙන ගියාන එන්නේ එන්නේ එන්නේ හිතවිලි නෑදිත් යන්න පටන් ගන්නවා. එසකට විචාර කියන ප්‍රතිශක්තිය වැඩිලා. තමන්ට ආත්ම ශක්තියක් ලැබිලා. ආන්නේ නාන දැසි හිතවිලි ආවත් ඊට පස්සේ ප්‍රශ්නයක් නැහැ. අපි කියනවා ගමන් ප්‍රතිශක්තිය ඇති වුණාට පස්සේ මේ මෙදී කියන පරිසරයට ගියාට ප්‍රශ්නයක් නැහැ. තමන් එන්නත ලබාගෙන නම් ගියාට ප්‍රශ්නයක් නැහැ. අන්නේ එන්නද ගමන් ළඟට ගන්නකම් මුතුමෝම මෙලී කිරීමත් ධර්ම සාකච්ඡා ඒ වගේම කමඨාංශුද්ධ කියන වගේ දේවල් වලින් මේ පුරුදු කරපු කෙනෙක්ගේ ජන්ම ගන්නවා. ඒ ජවයේ ගන්න ඕනේ ටැක්ටික් එකේ ක්‍රමසහ විදි ගන්න ඕනේ. ඒක මිනිස්සුන්ට බොහොම ලේසියෙන් මේක අතුල් කරන්න පුළුවන්. හැබැයි ඒ කරන මිනිස්සයා තුළ ආත්ම ශක්තිය තියෙනවා. කරන මිනිස්සයා තුළ අධිහිම තියෙනවා. කරන මිනිස්සයා තුළ මම මේක කරන්නේ කියන ඒ කුසල සංය පහළ වෙන්න ඕනේ. පහළ වුණත් නැදි අනන්ත වාරයක් වැඩෙනවා. වැටුණාට මොකද කවදාවත් හරි කියලා දවසට ආනාපාන හරියට වැඩි සතුටක් ඇති වෙනවා. මේ මෙච්චර කල් වද ජීවීමේ හිතවිලි මත තමයි වැඩේ බේරගෙන යන්න පුළුවන්. ඒක හරියට කියනවා නම් ජනපද කල්යාණ වගේ ලස්සන අධිකාංගනාවක් ඇවිල්ලා නටනකොට ඒ වගේම රසකාමී ඒ අනුව දඟලන පිරිසක් නැති ඒ පිරිස කලයක් අරගෙන කඳුලක්වත් හැරෙන්නේ නැතුව ඒකට යන්න හදනවා. එනිසා නටන දාන්න අපි නටන්නේ ගියොත් එනිසා දොස් කියන පටන් ගත්තොත් නැත්නම් ජනපද කල්යාණ බලන්න පටන් ගත්තොත් අපේ හිතේ කියන තේ කඳුලක් හැරෙනවා. හැරෙනකොටම රාජවිරුෂය කියන අපේ විශ්ව ප්‍රසාදානය කියලා හිතුවොත් අපි කොච්චර හැරෙන්නත් වේද මේ කාමෝත්කතව සල්ලක්කාරකමද සල්ලාලකමද නතුන මේ කිරිසක් නැද අපි පණ වේරගන්න. තේ කඳුලක් අතහරන්න යන්නේ කොහොමද කියලා ආනි වගේ ගමනකට වැටෙන්න පටන් ගන්නවා ඒ චිත්තාන දසන කොටසට එනකොට. ඒ නිසා චිත්තාන දසනාවේදී හොඳට තේරෙනවා හිත කියන ආදර රජ මාලිගාව දැගේ වාගේ අපේ හිතේ ශක්තිමත් අදිෂ්ඨාන ශක්තිය නැති කුසල ඡන්ද සහිතන හිතෙවි වෙන දුර්වලයි. අපේ හිත දුර්වල හිතේ බලවත්. ඒ නිසා මේ හිතේ තියෙන ස්වභාවයේ අහලගෙන ගන්න කුසලාභයක් තියෙනවා. ඒවා හිතට වද්ද ගන්න එක මුත්‍රාභයක් කියනවා. ඒ ඔක්කොටම වැඩි රාභයක් කියනවා මේ හිසිලි පෞසුද්ධික මොන කර්මස්ථානයේ දේරීමේ කටයුතු කරන හිත. ඒක ඒකවල තමයි මේ සංචිත්තං වාචිත්තං විචිත්තං වාචිත්තං කිය තව දෙකක් අඳුරලා දෙනවා. සංකීර්ණ කියලා කියන්නේ නින්දට බර වෙලා ඇතිවෙච්ච සීතල වෙච්ච හිත. ඕකට බෑ ওই වගේ ගැඹුරු වැඩක් කරන්න. විචිත්ත කියලා කියන්නේ විචිත්ත වෙලා නිය කර්මයේ නිය දෙකේ නියති නියසෝ කරකෙන්නා වගේ උනි විචිත්ත වෙලා කියනවා අපිට මේ වගේ අර මූල කර්මස්ථානේ දේරගන්න බෑ. ඒ නිසා විචිත්ත සංකීර්ත කියන දෙකම අවුල් සහගත දෙයක් මේ දෙක නැද්ද තමයි සමාහිත හිතකී නිසා භාවනා කරනකොට විචිත්ත වෙනවා කියන එක කලබල වෙන දෙයක් නෑ. සංකීර්ත වෙනවා, ජීවත් වෙනවා කියන කලබල වෙන දෙයක් නෙවෙයි. මේවා චිත්තානුපසනාව දැකිය යුතුයි. ඉන්නේ මොන මලකවසින් නැතුව අපිට කවදාකවත් ඒකේ එයාට ගියා දාගත්තා කියන එක හිතන්න අමාරුයි. නිසා මේ චිත්තානුවස විශේෂයෙන්ම විපස්සනා භාවනා කරන කෙනා මේ හිතේ තියෙන මේ රාමතිය මේ ආකාරය ටික හොඳට දැනගෙන ඒවා එනකොට අඳුනාගත්තා නම් අල්පාපම් පාපච පස්සති කියන එක බොහොම වටිනවා. ගොඩක්ම අමාරු දෙයක් තමයි මේ නිින්ද එන වෙලාවදී නිින්ද අඳුරනවා කියන එක. ඒක හරියට හීනකට අවුද වෙනවා වගේ වැඩක්. ගොඩක් ලැජ්ජාවටපත් වෙන්නේ. තනලා යන්න යන්න යන්න මේක අපිට පැන පැන පාර වෙන්න පටන් ගන්නවා. අපි මේ පිළිවෙල කරන්න ඇවිල්ලා වෙන ඕන දෙයක් නිසා අපි කොහොම හරි නිින්දෙන් ඉස්සෙල්ලා නිින්ද කියනකොට නිින්දෙන් පස්සේ නිින්ද කියනකොට අල්ලන්න බෑනේ. මේ කඩ ගන්නකොට එනකොට දැන් නිින්දෙන් පස්සේ එල ගැස් වෙනකොට ආම ඒක විහි නැවත නැවත නැවත පුරුදු කරන කරන යනකොට අපිට එන්න සංකීර්ත හිතේ උච්චිත හිත තියෙනවා මේ වගේ මත මහල්ගත මහල්ගත කියලා කියන්නේ මේ කාම ලෝකයේ ඉන්න හිත ඒ ලෝකේ ඉක්මවලා නැත්නම් මේ අපි ගත්ත අරමුණ ඉක්මවල අරමුණ ඇතුළට අරමුණ කියන්නේ අරමුණෙන් ඇති වෙන ප්‍රතිභාග අරමුණට සමවදිනකොට ඉති බුදු මහඟත ගතියක් ඇති වෙනවා. නීවරණ පලාතක නැහැ. ඉති සමේ ප්‍රකෘති සබහ ප්‍රකප්පස්සේ හොඳට පේනවා. ඒක තමයි පේන තරම් අමුතු තැනකට ගියා. ඊට පස්සේ හිතෙන් ගැලවිච්ච ගමන් තේනවා අමහග්ගත හිතන සාමාන්‍ය හිත. කොච්චර දෝ කෙලස් පහරට යට වෙන උඩ පහල යන හිතුවේ. ඒ නිසා ධ්‍යානයක් ලැබනවට වැඩි උගෝත් වැඩක් ධ්‍යාන වශීකරණය කර. කැමති වෙනකොට යන්න පුළුවන් වෙනකොට කැමති වෙනකොට එන්න පුළුවන් වෙනවා. ඒකෙදි නීවරණ නැති බව සහ එහි ඇත්තා වූ ධ්‍යානාංග වෙන වෙන දැනගන්න මේ ශක්තියක් තියෙනවා. ඒකෝට තමයි අපිට මහාගත මහාගත හිත කියන එක මේ අද්දක තමයි නතු කරගත්තා, වශී කරගත්තා කියන කරන්න පුළුවන්. ඒකත් අර විපස්සනා පැත්තෙන් බලනකොට චිත්තානපස්සනාවේ හොඳ පියවරක් වඩපත් වෙනවා. සෞත්‍රංවා අනුත්තරංවා චිත්තං. අනුත්තරං කියලා කියන්නේ කෙලෙසකට යට කරන්න බෑ. ඉතර කරන්න බෑ. අහුවෙන්නේ නැහැ. සෞතරං කියලා කියන්නේ කෙලෙසට අහුවෙන කුපිත වෙනවා. කුප්ප වෙන හිත. ඒ කුප්ප හිතක් දැනගන්න. අකුප්ප හිතක් දැනගන්න. මේ දෙකම දන්න කෙනෙක් තමයි කියන්න පුළුවන් වෙන්නේ මගේ හිත අකුප්පා භාවයටපත් උනායි කියලා. ඒක අකුප්ප හිත දන්නේ නැති කෙනා. මට කොහොමද මේ කුප්ප අකුප්ප දෙක දන්නේ නැති කෙනාට කොහොමදක්වත් ප්‍රකාශ කරන්න බැරි වෙනවා. ඉතින් අපි දැනගන්න ඕනේ අපේ හිතේ හැන්දෙන්න මේවලුන් කියන්නේ ඒ සෞත්‍ර පක්ෂේ. එන ඕන දෙයකට සැරෙනවා. එන ඕන දෙයකින් ආශාදනය වෙනවා. එන ඕන දෙයක් බාර ගන්න තමයි අපිට පුස්තිකෙච්ච පාංකලේ පාංකලක් ආවා. ඕන පුස්කාර ඇවිල්ලා වැටෙනවා. දීලි පාම්පෙත්තට එන්නේ වෙන්නේ. ඒ වගේ අපේ හිත කෙලස් දීලා දැම්මොත් ඊට පස්සේ අපිට ඉති සෞත්‍ර බව නැහැ. අපි තේරුම් ගන්න බුලන් කෙලස් සහිත ලෝකේ නික්ලේශී හැටි. සම ලෝකයේ විසම ලෝකයේ සමහිත පවත්තල හැකි. අපි ලෝකේ සම කරන්න හදනවා කියලා කියන්නේ ඒකට ලේන මොහොත උදින්න හදනවා කියන්නේ වලිහි. ඒක විසම ලෝකේ සම කරන්න හදනවා කියලා හදනවා කියන්නේ බුද්ධහගමෙන් මේ බුදුහාමුදුරුවත් හිතපුනේ කියලා. ඒකන බැරි එකක්. අපිට දැනගන්න පුළුවන් වෙනවා මෙන්න සවුත්තර හිත. මෙන්න අනුත්තර හිත කියලා ඒ හිත විදිහට දැනගත්තා පස්සේ ලෝකේ ජයගත්තා වගේ. මොකද අපි අර බැරි වැඩවලට අත කියන්නේ නැහැ. මොකද ඒ තාමත් දුෂ්කරකේ තමයි තමන්ගේ හිත හදාගන්නේ. සමාහිතංවා අසමාහිතංවා. සමාහිත හිත කියලා කියන්නේ ඕන කෙනෙක් කොච්චර කුපිත වෙන දේවල් රාගනශීලී දේවල් තිබුණත් ඒකට හිත කලපෙන්නේ හිතේ මුඛේශ භාවයේ සම්පත් භාවයේ හේනම තියෙනවා. අසමාහිත කියලා කියන්නේ අපි සාමාන්‍ය අසමජ්ජා කියලා එකක් හදාගන්නේ. කොහෙන්ද යතහලින් යන්නේ කියන්නේ ඒ වගේම මේ කෙලෙස් වදලා ගන්න, වදලා ගන්න. ඒ අසමජාතිකත් තියෙනවනම් ඒ මනස හැමදාම ලෝකෙට බැන බැන ඉන්නේ. අර කැටිල රජු වගේ තීන්දුව වගේ තමයි. ඒකෙන්නේ අසවලා නිසා. මේකෙන්නේ අසවලා නිසා අන්තිමට තීන්දුව කිසිම සම්බන්ධයක් නැති කෙනෙක්ගේ හමාරයි. අපි ඒක දවසක් වෙලා කරන වැඩ හොඳට කල්පනා කරලා බලන කැටිල රජු කොච්චර අපි කියලා ඉන්නවද කියලා. හැම වෙලාවෙම අපි බලන්නේ අනුවිදෝසින් මට මේක උනේ අසෝලා නිසා. මට මේක උනේ යස්ස නිසා. මට මේක උනේ තීර්ථ නිසා. පජේ නිසා. ආස නිසා. කුච්චිතු දේවල්. නමුත් අපි තීරුම් ගන්න ඒ තරම් වගේ අහල යන පුංචි දේවල්ට කුපිත වෙනවනම් මොකද්ද මම ඒක අසමජ්ජාත හිතක් නේ. තමයි කියන්නේ අසමාදාන හිතක්. ඉතින් එහෙමනම් අසමජ්ජාතිය තමයි මේ කල්පනා කරන්නේ. සාමයෙන් බලනකොට අපිට තේරෙන්න වෙනවා සමාහිත හිත සහ අසමාහිත කියන හිත දෙකම එකම පාඩමක් දෙන්නේ අපිට එකක් හොඳයි එකක් තරකයි නෙවෙයි. කලින් සුදු නෙවෙයි. නෑ අපි ඒක විකසන දැක්කේ බලනකොට හිතේ ඒකිනෙකට වෙනස් ප්‍රතිබිම්බ දෙකක් විතරයි. මේ විදිහට ජීවිතය යනකොට තමයි විමුක්තං වාචිත්තං අවිමුක්තං වාචිත්තං. මේ සියලුම නාඩගම් ඔක්කොම දෙනවත් මගේ හිතේ විමුක්ත කරගන්න පුළුවන්. මෙන් කරගෙන ගත කරන්න පුළුවන්. එකක් පුළුවන් සමථ සමාධියකට ඇතුළේ අර්ථනා සමාධියට ගියාට පස්සේ යන්න පුළුවන් මේ සත්‍ය දැකලා නෙවෙයි අපි හිත ධ්‍යානගත කරලා. මේ තේින් නැගිටලා විපස්සනා භාවනා කරලා ලෝකයේ තියෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම දැක්කට පස්සේ අපි තේරුම් ගන්නවා සෑම හොඳකක් සෑම නරකමක් තියෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම පමණයි. අනාත්ම භාවය තේරුම් ගත්තා නම් ඒකෙන් අපි නම්බු කරන්න යන්නේ නැහැ ආනන්දව ගන්නෙත් නැහැ. ඒකට අපි කියනවා විමුක්ත හිත කියලා. නමුත් විමුක්ත හිත දැනගන්න බෑ අර කලින් කියන තුනසිච්ච හිත. එතන ඉලහරක හොඳ කියන පක්ෂ සහිත හිත නැතුව අපිට මෙතෙන් එන්න බෑ. ඒ නිසා අපි අර ගිය පාර ධර්ම දේශනාව මතක් කරගත්තා වගේ සත්‍යයට යන්න නම් හොඳ නරක දෙක කැප කරන්න වෙනවා. හොඳ නරක කියන සිත්තිපිල්ල සංකල්ප හේතේ පවතින තාක්කල් අපි මේක එක්වන්න බෑ. සංසාරෙ එක්වන්න බෑ. හොඳ නරකට පැටලෙනවා. ඒ සංවිස විපස්සනාවට යනකොට මේ හොඳ නරක දෙක පවා මූලික සත්‍ය මේ මූලික தත්ත්වය මේ මූලික தත්ත්වය ඒකීයක් තියෙන්නේ හොඳ නරක කියලා දෙයක් දෙය භාවයක් නැහැ. කළු සුදු කියලා දෙකක් නැහැ. දෙකට ආපු ගණන් ගැටලු. සංවිසන සූත්‍රය දහලං කරලා තියෙනවා ඒ අතට සංගලල බව කවදාකවත් සද්දයක් නැහැ. පළවෙනි දෙක දාපු ගමන් ගැටෙන්න පටන් ගන්නවා. ඒ වගේ තමයි අපි මොන්නම දේ හරි දෙකකට ගිය ගමන් ඉතින් ගැටුමක් නැත්තම් මොකටද දෙකක් දෙකක් නැත්තම් ගැටුමක් නැතුවම බෑ ඒකේ ස්වභාවය ඒක නිසා කංග වේලගේ තනියම වෙන්න යනකොට අපි තීරුම් අරගන්න ඕනේ මේ විදිහට දෙය භාවයකට කියන හොඳ නරක කියන දෙක තිබුණා නම් ගැටුමමයි ඒ ලෝකයේ තියෙන ඒකීයත්වය මේ ඒකීයත්වයට යන්න නම් ඔය දෙය භාවයයි එහෙම නැත්නම් නානත් සංඥාව ජීවන තාක්කල් දුක කිය. ඒකත් සංඥාවට යනවා. මේවා අපි හිතා ගන්න අමාරු දෙයක්. මේ තරම් අපේ හිතේ විශේෂයෙන්ම මේ ආගමනශීලව ගත කරන නැත්නම්ගේ හොඳ නරක දෙක පිළිබඳ විශාල ලක්ෂණ මට්ටම් වර්ගයක් තියෙනවා. සීලේක සංඥා මට්ටම් කොටයක් සහ සංස්කාර මට්ටම් කොටයක් විතරයි. මේ දෙක තියෙන තාක්කල් විඥානය වැඩ කරනවා. මේ දෙකේ ඒකත් එක්ක ගිය ගමන් අපිට තීරණයක් දෙයක් නැහැ. තීරණක අවශ්‍යතාවයක් නැහැ. ඒ නිසා මේ චිත්තානුවසනාවේ පුදුමාකාර විදිහට දෙකේ කටල තමයි පෙන්නලා තියෙන්නේ. ඒ සඳහාට එකම ක්‍රමය තමයි මේ සම්බන්ධව අපන්නකව සාමීචිව අවිරුද්ධව කටයුතු කිරීම. ඒක නම් මේ දාගේ පාර වාක් වෙලා ගත්තේ මේ පාතම් පාපසෝ පස්සක වශයෙන් ඇත්ත ඇකි දැකීමේ ශක්තිය මේ චිත්තානුපස්සනාට විතරක් නෙවෙයි මේකට අදාළ නමුත් මේ වැඩ පිළිවෙලේට ගොඩක් සමීපව සජීවීව පෙන්වන්න පටන් ගන්නවා. ඒක නිසා හැම කෙනෙකුටම තමගේ ජීවිතයේ අගයන් වල ආඩම්බරයන් වල තමගේ පෞරුෂත්වයේ පින් පව් ගැන පිළිගඳ නැවත සලකා බැලීමට තරම් හොඳ කන්නාඩියක්. මොකද ධනෙ විචුණක් මෙතන සිද්ධ වෙනවා. සමේ මේක අර භාවනා අධ්‍යයනය වලට සම්පාත කරන්නේ නැතුව බැලුවොත් නිකන් ධර්ම රසය නිකන් කතා රසය පමණයි. නමුත් භාවනා කරන්න පටන් ගන්නකොට නම් අපිට තේරෙනවා ඇයි මෙච්චර උත්සාහ කරත් අපිට මේ නිත්‍යම ඍජුවීම වෙන්නේ නැත්තේ. මොකද මේ ඇතුලේ ඉඳලා සුද්ධ වෙලා ඉන්න eBay. කෙලෙරක් නොකන කාණ්ඩ අරගෙන ආපු හොඳ නරක දෙක ජීවිලා යන්න ඕන. ඒක නිසා ඉංග්‍රීසි බණ අහනකොට, භාවනා කරනකොට, ධර්ම සාකච්ඡා කරනකොට ඒක තාග්ගරට අපේ අනුදීකයි ධර්ම ඉක්මවලා අපිට ඒකත් යන්න. විචිත්තාන දර්ශනාව බොහොම හොඳ මේ අභියෝගයක් ගෙන දෙනවා. මේ සියලු දෙනාට තම තමන්ගේ කරන භාවනාව අහන බලක් නිසා ලැබෙනා වූ මේ ධර්ම කොටස නිසා මුළු කාලයකින් ඒ ඒකත්වය අතම්මේතාවේ නැත්නම් ඒකත්ව සංඥාව ඇති කරගන්න ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් චිත්තානුපස්සනාවේ නිමාවත් සමාන කරන ගමන් අද ධර්ම දේශනාවේ නිමාව සටහන් කරන මම කැමැති සියලු දෙනාටම ඒ සමාහිත හිත එනකම් වෙනත් හිත දැක ගන්න ලැබේවා කියන ප්‍රාර්ථනාව අවසාන වශයෙන් කරමි. ධර්ම දේශනාව මෙතන නැවත කරන්න බලාපොරොත්තු වෙනවා. සියලු දෙනාටම සැලසීම දා වේවා කියලා ප්‍රාර්ථනා මේ කියපු අදහස් පිළිබඳව කීටි ප්‍රලේඛයක් තියෙනවා නම් ඒක පිළිබඳව සාකච්ඡා කරලා එන්නත් අපි දෙවියන් ඥාතින් පින්දීම සත්‍යදේශනා සතිවාරය සමාප්ත කරන කියලා යෝජනා. කියන එක තමයි තමයි. පොඩි පැත්තට යොමු කරන්න පුළුවන් නේද සම්මත දැන් කියන්නේ අපි අපේ මොන හරි වැරදි දෙයක් හිතනකොට අපි රෙක්ටිෆයි කරනවා අපි we tell ourselves to talk to ourselves rather and say this is not right or can we rectify inner checking in a good form can, can we use inner check as a good uh, to develop ourselves when we are uh, swayed away into a wrong thought or anything like that. Uh, there's a technique as such. When you are sleepy, you can start reciting some of your known chanting or something like that. So that means to keep the mind occupied to warm it up. That is one technique. But otherwise, that is that you can see as inner chatter. This is introducing of some of your past memories about the good stance or something like that. That can be done, but inner suffering usually appear to be destructive. Basically, disrupting, destructing and misleading. So such a thing cannot be used as in a healthy manner. It appear to be, it is as, a, as an alternative for some other thoughts, but this image itself is a disorganization. It's a fragmented mind. Uh, or uh, the fraction way. So that cannot be uh, giving a mm, lasting answer. But I accept that uh, you can use it as a filler. You can use it as a replacement, but that cannot be recognized as a chapter. You can use past memories, something like uh, uh, chanting or something like that. Uh, in my case, uh, the that is also, I will give an example, but it is not answering the inner chatter case. For example, you are, when you are meditating and you find some places, some time or some kind of a tactic, very conducive and you get very good quick concentration. So whenever you have a disturbed mind, you come take the mind, that kind of a proper concentrated mind, and then by remembering that, you can avoid this temporary or disturbances. That is the exact thing which you find in the Buddhanga Sutta. Whenever someone goes and sick, Buddha go and ask him to think about the past memory about sati. Past memory about uh, Dhamma past memory about virya, piti, sukha. Then it is coming that the healthy thoughts comes. And then the, the disturbed thoughts that uh, you are challenged and disturbed due to sickness or something like that, that will be replaced by the good past memories. But of course it is not the, what you ask. It is not the, the inner chatter. So that kind of a technique is available. But the inner chatter is usually is rather a symptom of a sick mind that cannot be replaced and used as a therapeutic way. වාක්‍යයක් තමයි මහත්මයාගේ දේශනාවේ තියෙන මේ අපිට ඒ නිසා අපි රාගහිත කියන්නේ රාගහිත කියලා අඳුරගත්තට ඉතින් සම්පූර්ණ අවබෝධයක් ඇති කළ දීම නෙමෙයි ඒක කරන්නේ. මොකද අපි තාමත් අවුලකින් මේ දකින්නේ. නිවන් දකින විට නෙමෙයි. තාම මූලයේ සහිත හිතකේ. නමුත් සාගයේ මූලදීන විපස්සනා ටෙක්නික් කියලා. හඳුනා ගැනීම මාර්ගයේ මේ අභිනවයිසයිද හිතෙන් තමයි කරන්නේ. නමුත් ඒ රාගයට කියන මොන විලක් කරනවා මේ මාර්ගයේ. ඒ නිසා රාගයට අවිත පුරු කියලා වෙන විශ්ණුම පෙන්නගෙන පණවන්න බැරි යනවා. රාගයේ ස්වභාවය. නමුත් ඒක නෙමෙයි රාගය පිළිබඳ අපි ගන්න අවසාන නිගමනය. තව ගොඩක් ඉස්සරහට යන්නේ රාගය කියන්නේ මොකක්ද කියලා දැනගන්න. මේ වෙලාවේ පවතින රාගය මේකයි කියලා අපිට ඒ වෙලාවේ තේරුම් ගන්න පුළුවන්. ඔක්කොම සිද්ධ වෙන කාම මෝහ නිශ්චිත ඒ චුලි පරම්පරාවකින් තමයි. නමුත් ඒක නොදැන ඒකට මගහැරලා යනවට වැඩිය මුල දෙනක හොඳයි වෙනවා. එතකොට අර මෝහයට පවා දුරු වීම සිද්ධ වෙන ඉන්න බැරි පැත්තකටපත් වෙනවා. මෝහයක් මෝහයේ තියෙන මෝහවන්න කාර්යභාතිය ඉදිරිය මනිෆෙස්ටෙන්ජ් පටන් ගන්නවා. අපි මේ ටෙක්නික් එක ක්‍රියාත්මක කරනවා. එතකොට එක ගලෙන් කුරුම දෙන්නේ වගේ වගේ දෝෂයයි මෝහයයි දෙකම ටැකල් දෙන්න පටන් ගන්නවා. ඒ නිසා විපස්සනා කරන්නේ ක්ෂේෂී තමයි. එන දෙයට මම දෙරේක තමයි කරන්නේ. හිතවිලි මෙනෙහි කරන්න ඕනේ ආනාපානේ වැටුණොත් ආනාපානේ කඩාගෙන යන තරමට බලවත් වුණොත් හිතවිලි මෙනෙහි කරනවා බලවත්ට ආනාපානේ පවතිද්දී පසුබිමේ පවතින හිතිවිලි කියනවා නම් ඒක කරන්න ඕනේ. හොඳයි ඒ ප්‍රශ්නේ හතරක් හොයයි මොකද මේක තාක්ෂණික අවස්ථා දෙකක්. ධානාවානේ කැඩිලා හිතිවිල්ලක් ඇවිල්ලා අපි සම්පූර්ණ හිතිවිල්ලේ නැති වෙලා ඉන්නවනම් අපි හිතන හිතන කියලා මෙනෙහි කරනවා. මොකද ඒකට ආනාපානේ නැහැ. ආනාපානේ නැති. එතකොට අපිට ගොඩේ විදිහට තමයි හිතිවිලි හිතිවිලි වශයෙන් මෙනෙහි කරන්නේ. තව සමහර වෙලාවට කියන ආනාපානේ කෙලෙනවා සක්මන කියනවා ඒ අතරට කිසිම කිසිලි කියන බවක් තේරෙනවා පිටිපස්සේ. අන්න ඒවට පණ වෙන්න යනවා. සිරුම මෙහෙ කරන්න යනවා මෙහෙ කරපුවා ඒවට පණ එනවා. ඒකට ගේම ආනපන හැදෙනවා. ඒක ඒ වෙලාවට ඉග්නෝ කරන්න. ඒ නිසා එක්කම මේ හිතවිල්ල නෙමෙයි ප්‍රශ්නේ. අපි මේ தත්ත්ව තේරුම් ගන්න ක්‍රමයේ හැටියට ටැක්ටික්ස් අපි සිලෙක්ට් කරන්නේ නම් ගුරුවරු කියන්න බෑ. මෙහෙ කරපන්න නැත්නම් ඉග්නෝ කරපන්න කියලා එකක් කියන්නේ. ඒ වෙලාවට තේරුම් ගන්න ඕනේ. ඒ වෙලාවේ තේරුම් ගන්න මූල කර්මස්ථානට සාපේක්ෂව. ඒ නිසා කමඨාන දෙන්නකොට හැම වෙලාවෙදීම ඕනම අත්දැකීමක් මූල කර්මස්ථානට සාපේක්ෂව කියන්න පුරුදු වෙනවා කොමියුනිකේෂන් හරිම ස්ට්‍රේට් මූල කර්මස්ථානයේ කියෙද්දි තුලට හිතිලි පහළන්නේ නැද්ද හිතිලි පහළන්නේ කොහොමද in the sky. ඒක මොනක් හිතන මොකද කියන්නේ දෙන්නේ. ඒ කියන්නේ මම මූල ධර්මස්සේ මම ආනාපානෙ මෙනෙහි කරන් ආස්වාසෙ මෙනෙහි කරා ආස්වාසෙ පවතිද්දී මට පිටිපස්සේ සද්දයක් ඇහුණා. ඒත් මගේ හිත සැලෙන්නේ මම ආනපාන මෙනෙහි කරද්දී ආස්වාස්වාසේ මට හිතෙලක් ආවා. ඒ හිතෙලක් බව දැනගත්තම මගේ හිත සැලෙන්නේ ඒ වුණා ඒ හොඳට කියන්නේ ඕන ඒක මේ හිමයන් ඉතිරි මෙනෙහි කරන්නපා. තව වෙලාවට කියනවා මම ආනපාන කරනකොට මම හොඳ වෙලාවක බලනවා හිතවිලි කියන්නේ ඒ පාට මම හිතවිලට අවදි වෙනවා. දැන් මේකට මොකද කරන්නේ? ඒ කියන්නේ අවදි වෙනාට පස්සේ හිතවිලි ගැන හිතේ තියෙනවා නම් ආනපාන ගන්න බැරි නම් මුස්ලිම් ඉතින් වශයෙන් මේ කරන්නේ කියලා. ඒ කියන්නේ මේ සිටුේෂන් එක මම මම නම් කියන එක මට විශ්වාසයි මම දන්නේ මේක කියනවාද කියලා. බාධා වුණොත් තමයි මේ කරන්නේ. ඒකට දෙන උපදේශය තමයි අපි ලංකාවේ පාරවල වාහනේ යනකොට අර පුංචි පුංචි පිටෝස් කියනවනම් වාහනේ නැත කරන්න ඕනේ ඒක සදත් වගේකට ගන්න. ඒක ලොකු වැඩක් කියනවනම් වාහනේ නැතර කරලා පාර හදලා නැත්නම් ස්ලෝ ඩවුන් කරලා යන්න ඕනේ. ඒක වලිය ප්‍රමාණය හැටියට තමයි මේ අපි දකින දකින වගේ නැතර කරන්න ඕන ස්පීඩ් අඩු කරන්න කියලා කිව්වොත් එහෙම ගමනක් යන්නේ නැහැ. එතන තු ලොකු වල වල වල කී තුන්නේ ගමන ගියොත් කියන්නේ සකස් සොබර යනවා. ඒකට ඉතින් දෙලිය අඩු ගන්නවා ඒ වගේ මේ තියන තනේ හැදීට අනේ ගහන එක තමයි හැදී. හරිනේ. දැන් ඉස්සෙල්ලා පණ ගන්නකොටම මේ අවස්ථා දෙකම එන්න පුළුවන්. ආනාපානෙ පෙරලාගෙන යටපත් කරගෙන හිතවිල්ලක් ආවනම් මෙනෙහි කරන්න. ඒත් හිතවිල්ල ආනාපානෙ යද්දි පැත්තක බෑග්ග්‍රවුන්ඩ් එකේ තියෙනවනම් මෙනෙහි කරන්න වෙහෙසදී කියන්නේ. කියන්නකෝ. ඒක ධන්නේ එක ලොකු හයියක් වෙනවා. ධන්නේ කියන්නේ මැරිලා නැහැ ෂුවර් නතර. නැවෙන්න බෑ. හිතවිලි අතර වුණා නම් ඉවරයි. ඉස්පස්සේ ආයෙ ලෙඩ කරගන්න බෑ. සුදා මලේ භාවනාවක් නැහැ. ඒක හිතේ කියන එක තමයි අපි අඟ උණුසුම් කරන ක්‍රමය. ඒක පිළිච්ඡා. ඒකට අපිට බාධා නෙවෙයි නම් ඒකට බාධා කරගන්න තියෙන දන්නවනම් ඒකට චිත්තානුපස්සනාව කියන්නේ. චිත්තානුපස්සනාව කියන්නේ කරන්නේ නැහැ දැනගන්න විතරයි. ඒ මෙනේ මෙනේ කිරීමෙන් කරන්නේ නැහැ දැනගන්න විතරයි චිත්තානුපස්සනාවේදී අර කායනුපස්සනාවේදී සාහිතික කරගත්ත ආනාපානිය හෝ පිළිද හැකීම මොනවද භවනා කරන්න තියෙනවනේ. ඒක මේ ජීවිතය පස්සේ ඒක සාහිත්‍යකම ඒක කියන සත්‍ය සමාධිය නිසා අර වෙනකට වඩා හිතේ වල දානකාරකම හොඳට තේරෙන්න පටන් ගන්නවා. එතකොට අර කායන වශයෙන් ඇතිවෙච්ච සත්‍ය සමාධිය දෙක නිසා අන්නේ රෝධාන කියලා මෙයාගේ මෙන්න මෙහෙම සෙල්ලම් කැලි වගේ තියෙනවා. ඉතින් මෙතෙන් විතරක් ගියොත් පොඩ්ඩක් පරිස්සමෙන් නැත්තම් ගණන් ගන්නවා. එයාගේ බල බිඳිලා තියෙන්නේ මොකද අපේ හිත දැන් රූප ධර්මයක පිළිතවල ඒ නිසා කාමයේ හිතවිලි මෙනේ කියලා හිතවිලි කියනවාට වඩා හැකි ඉක්මනින් නැවත ගෙනල්ලා රූප ධර්මයක හිත සම්මෝධ කරගත්තා ඒක ඝාතක කරපු ගමන් සත්‍ය ආරක්ෂාව අපිට හම් වෙනවා. අපි ඇවිල්ලා හරියට අම්මා ගොඩ කියලා ගත්තා වගේ ඒක ආරක්ෂාවක් දැනෙනවා. සිතිවිලි දෙක යන්නේ යන්නේ හරියට නෝල කරලා ගියා වගේ අපිට පාලේ නැතු වෙන එකයි. ඒ නිසා චිත්තාන වසනාව පිළිබඳ හයියෙන් කතා කරනවා මොකදනේ. මම කලින් කියන්නේ ඒකට අපන්නක ප්‍රතිපදා තමයි හොඳ නම් එක කරන්නේ. මගේ ක්‍රමේ නම් කායන වසනාව තමයි. නැවත නැවතත් මට වත්පත් කරනවා. ඒක තියෙන්නේ ළමා වැඩක් වගේ. ඒක ලොකු අරසාවක්. ඒ වගේම තේමාවක් දිගේ කුදුවක් තියෙනවා. ඒ නිසා දිගටම හැම වෙලාවෙම මූල කර්මස්ථානයේ තමයි අපි මේ සාරය. පිහිට ඒකටම කියන්නේ ප්‍රකටමක් කියන්නේ. අප්‍රකටමක් කියන්නේ. ප්‍රියමක් කියන්නේ. අප්‍රකටමක් කියන්නේ. ඒක තමයි අපිට මූල කර්මස්ථානයේ හැරමිකයක් වගේ යන යන ගාන කියන්නේ. ඒකට වංගු කළා තමයි අනිත් අපි මේ සත්‍යපත්තහන අපි ඉගෙනගන්නේ. සම්මත කන්ස්ට්‍රක්ටිව් සිතිවිල්ල දිගටම උදගෙන ගන්නේ යනවනේ. ආඳුරු කියන බණ ගැන සිතිවිලි කරනවා ඒක තමයි කියන වැඩක් ගැන තමයි ඒක තමයි අපි ධර්ම විශේෂයෙන් ඒක තමයි අපි මේ මේ චින්තාමය ඥාන කියලා කියන්නේ චින්තාමය ඥාන සුතමේ වැඩි හයයි ඒ භාවනාමය ඥාන තරම් ෆස්ට් ක්ලාස් නෑ භාවනාමය ඥාන කියන්නේ දෙවික එක්ස්පීරියන්ස් එක චින්තාමය ඥාන කියන්නේ ඩිඩක්ටිව් නොලෙජ් එක එහෙම නැත්නම් රෂනලයිස් රෂනල් නොලෙජ් එක ඒක තමයි සුතමේ දරිය සුතේ දිනනකොට තමයි චින්තාව එන්නේ මොකද හිතේ රැඳුනොත් චින්තාවේ යන්නේ හිතට ගත්ත දේ හිතේ සාවධානීය පඤ්ඤා සංකීර්ණ සාවධානීය නැත්නම් හිතේ හිතෙන්නේ නැහැ හිතේ හිතපු දේ තමයි අපි යහපත්ට මෙහාට ප්‍රතිනියයිසේෂන් කරන්නේ මෙහාට දානයකට කියන අපි ක්‍රෂනලයිසේෂන් නැත්නම් සංකීර්ණ ඒක හොඳයි සුතේට වැඩිය හොඳයි ඒ භාවනා ඥාන තරම් හොඳ නැහැ භාවනා ඥානෙ ඩිරෙක්ට් එක්ස්පීරියන්ස් එක කවදාකවත් කෙලවර කරන්න බැරි හොඳ වැඩියෙන් තියෙන නරක දේවල්. නැත්නම් වංශනික ධර්ම. අපි මේ කල්පනා කරලා අපි මිනිස්සු තමයි අපි සත්පුරුෂ තමයි කියලා හිතන්නේ. ඒ බුදුරජාණන් කියන මේවා අපිට නොදැනේ අපේ කියන මේ කාලය නාස්ති කරන නැත්නම් අපි වටිනා වෙලාවන් අපි අදුවංශ කරන ධර්ම වර්ගයක් තියෙන මේකලා. අයින් කරන් දැනගන්න ඕනේ කියලා දැනගන්න ඕනේ ඉස්සරහ දැනගන්න ඕනේ මම වැඩ කරන්නේ මෙන්න මෙහෙම හිතක් එක්ක කියලා. ඒකට අපිට පුළුවන් දරගන්න මේගොල්ලෝ දෙන නම කාලා ගන්න මොනම තීන්දුවක් වුණත් ඒකාන්ත සුඛයකට යන්නේ නැහැ. ඒ නිසා මේවා නැති එක ඊට වැඩිය හොඳයි. ඒක නැති කරන්න බෑ මොකද මුඛයෙන් හරි බෙදලා තියෙනවනේ. රාගදෝෂමෝට වැඩිය මේක හොඳයි. මොකද රාගදෝෂ කියන්නේ කියන්නේ ඉමීඩියට් ඩේන්ජර් එකක් තියෙනවා. මේක ඉච්චර නෑ නමුත් හොරකල් කරන්න එපා. ඒකට දැනගන්න ඕනේ මෙහෙම කට්ටිය කියලා ඒකට ඒ කට්ටියවත් අත ගන්නකොට බබගෞඩ දාගෙන අත ගන්න අටි අත ගන්න යන්න බෑ මොකද හරිය විරුද්ධ දෙයක් කැමති ඒවා. ඉතින් සම්මාකේ දුන්නා දීපිය අපිට ඒක දැන් ලෝකෙ ඉවරයි. ඔකේ මේ හිතවිල්ල ආවත් අපි දැනගන්න ඕනේ මේ දේ කරනකොට අර මම කියවනේ අපි ධර්ම ගැන හිතනවා කියන එක නෙමෙයි භාවනා කරන්නේ. ඒ වගේම අනිත් අපිට අපි යන ගමනේදී කාට මේ ස්ටෙප් ගන්න පුළුවන් ඒක ප්‍රශ්නයක් නෑ. ඒ නිසා අපි වැඩ මතක මේ වැඩ කරන්න ගිහලා අපි ජස්ටිෆයි කරන්න නඩනවා අපි උදාහරණ රැගෙන කට්ටිය කියලා මම හිතන්නේ බුදුහාමුදුරුවෝ කියන සතුටු වෙයි. සරදාසකේ ඥානන්ද සාංශේ කාමරේට බණ කියනවා අපි දෙන්නම. බණ යනකොට වැස්සක් වහලා පහ යහපායන වතුර වක්කඩේන වතුර කාමරේ ගන්නවල මේ වතුර එක කියලා. මම හිතනවා හඳුන් උදුමාකාර මේ සංවේදී ඒ කූඹිය හිටපුවාම ඔක්කොම අරන් දානවා. වතුරට වැටලා කූඹිය. ඒ අරන් දාන ඉතින් මම ගොඩක් අතට ටයිම් කරලා කියන්නේ තව විනාඩි 10යි කියන්නේ යනවා. ඊට පස්සේ යන්නේ කොහේ ඒක හරියන්නේ නැහැ. අපි මේ අනිවාර්යයෙන් මේ කූඹිය කොහොමද යන්නේ කියලා. ඊට පස්සේ ඉතින් මම 10කට ගියා. ඕක දිනේට වෙනවා. කූඹිය පස්සේ තව ප්‍රශ්න කරනවා කරවලන ගියා. කරවලන ගිහින් ඊට පස්සේ ආවේ චෝදනාවක් පස්සේ කියනවා ගන්න මේ ගාමිණී මන්ට දෙහිම කතා කරනවා. ඉතින් මට දෙන්න කරන්න බෑ මොකද මගේ සත්‍ය දැක්කොත් මට අයින් කරන්න තියෙන්න බෑ කිය. ඉතින් කොහොමද සංසුන් වෙනවා මොකක් හරි මේ ප්‍රශ්න කාවිලා කියේක කියන මම කියන ආනන්ද සාන්තිට ඉතින් අපි කටුකර මේ සංඥාව. ඉතින් මම ගාන බණ්ඩාන වෙලා තියෙන්නේ මම මට කියන්නේ කුරුඳු කොට දමදවා ඉන්න සසල කියන මම සංසාරේ කොච්චර හරි මට හම්බෙච්ච නෑ මගේ වැඩේ කරගන්න. මම කියන්නේ මනෝ කුණියේ වැටි බලන මහා සාධාරණ ආත්මාර්ථකාමී අභාසක් තියෙනවා. මම නම් කියන්නේ මේකමයි කියන්නේ. ඒක නම් ඉතින් බය භාවයක් හමාර කරගෙන කිව්වා mind your own business. ඒ අතරතුර අනන්ත සේවාව සිද්ධ වෙනවා ඒක වෙන්නේ නම් තමන්ගේ වශයෙන් කරන මේකට යන්න කියලා ජස්ටිෆයි කරන්න හදනවා නම් ඒකදී මම වගේ මිනිස්සුගෙන් නම් එච්චරම මම ඡන්ද දෙන්නේ නැහැ. ඒ නේ මගේ හැටි. ඔය ડોક્ટર ෆර්නෑන්ඩෝ එක දවසක් දැක්කලු දෙමෙන්නේ කනවා කඩිය වගේ. ඒකද නේද? මොකද නෑ මොකද නෑ කහන්න පටන් ගත්තාම ගැඩේ එහාට ගහනවා මෙහාට ගහනවා එහාට ගහනවා මෙහාට ගහනවා මොකුත් නෑ කතා කරන්න දෙයක් නෑ කියන අපායේ මොකුද වෙන්නේ කියලා හිතාගතයි. බලාගෙන ඉන්න බැරි නෑ. එහෙනම් මේ ධර්ම සාකච්ඡා කරනකොට මේ පිළි පිළිවෙත කෝප කරන මේ යඩවිල් අරගෙන සැලෙට කිසිකලද. ඉන්නේ මොන ධර්ම සාකච්ඡා ඒක කල්පනා වල යකෝ දැන් කොච්චර වෙනනම් කියලා දැන් ගැටෙන්න යන්නේ කියන්නේ කඩියන කියන channel නම් නැති කරේ. දික්කට ඉන්න පටන් අරගත්තා කියන්නේ මොනම විදිහකට නැතරම දැන් මම ඒ ලාභය අරගෙන කඩිය ගැලවිලා වේරේන කටයුතු කරාට කණ්‍යාවේ කියන චෑනල් නැති කරේ කියලා ඉන්න සාකච්ඡා කරන්න බැහැ. ඒ නිසා ගිහලා බිස්කට් එකක් ගන්න පොඩි කමෙන් කියන දාලා සාකච්ඡා කරනවා කියනවා. හරියම අර නෙමෙයි මං කියන්නේ අපි හිතේ වැඩ කරන්න හැටි. ඒකට ගියාට පස්සේ ඉතින් හරි බුදුමයි ඒ කියන්නේ අපි හිතේ ඉමෝෂන් එකට යන්න පටන් ගත්තට පස්සේ මේ රෂනල් මයින්ඩ් එක නිකම්ම කොහොමද? ඒක පිළිබඳව භාවනාවේ මයින්ඩ් එක ගන්න අමාරුයි. ඒක නිසා මේව හැකෙලිම හැප්පෙන්නේ නැහැ. මොකද හැප්පෙන විශේෂයෙන්ම මේ පොදු ජනයා අපිට විරුද්ධ වෙනවා. ඒ නිසා වරින් වර අපි ඒවට කරනවා. ඒකට දැනගන්න ඕනේ මේ සියලුම කරගෙන අර මහාන අදහසක් කියන සෙන්නදාසක් ගඟ පළලයි නම් ගඟේ වේගය අඩුයි. ඒක පටුනම් කඩාගෙන යන්න පුළුවන්. ඒක වැඩි ආයම් පඤ්ඤාන් සහෝදරකම් කල්පත් දමාගෙන ලිකියා ගත්තොත් ඉතින් සොරි තමයි. ඒ ගමන වේග අඩුමයි. ඒ නිසා අපි දැනගන්න ඕනේ ඒක අපි සංසාරේ අපි සංසාරේ අපි මේ මේ සමාජ නිසා තමයි අපි මේ අදින්නේ. නමුත් ඒකදී ඒක අපේ මට්ටම ඒගොල්ලන්ට කිසිම කරන්න දුන්නොත් ඒ සංසප්පුසයි. අපි දැනගන්න ඕනේ සීමාව. පැටලෙන්න පැටලෙන්න. ඒ නිසා අපි දැනගත්තොත් ඊට පස්සේ අපිට බලන්න කියන්න දෙනවා මම මේක කොම්පෝස්ට් වෙන්නේ මම ඉදන්නේ මම කොහොමද මම බලන්නේ කියලා. එනස ඒක දෙන්න නම් කඩේ කඩේ දීලා තියෙන්නේ සීලවතර කඩේ තමයි නැතම් සසරගෙන කොටන්නේ කඩේ වෙන තමයි ඒ අනුකම්පාවෙන් කරන්නේ සියන්තේ කඩේ දෙකර කරන්නේ ඒක නිසා විපස්සනා විද්‍යාවට පස්සේ ඒකදී හැම දෙයකටම අනුගමනය කියන්නේ මේ කායික වාචික මානසික දැනෙන දැනගෙන සෑම දෙයකටම නමුත් ඒ දෙයට අපි කල්පනාවෙන් යන්නේ අර කායන ප්‍රශ්න ආදී කරලා සති සමාධි දිනුනා නම් මේ ධර්ම වල මුතුම සාරවත් ගතියක් තියෙනවා මුතුම ප්‍රැක්ටිකල් හිංගයක් තියෙනවා අර සති සමාධි නැතුව මෙවට ගන්න ගියොත් මුතුමන්ගේ මුන්න හරියට කියලා දෙනද අරක තේරෙන්නේ නැහැ මේක තේරෙන්නේ නැහැ එන්නේ එන්නේ එන්නේ පැටලෙනවා එන්නේ කරන්නත් එකයි කියනවා බලන්නත් කියලා කියනවා මහා උලක් වෙනවා දැන් සති සමාධි දිනු ප්‍රදේශනනම් තියෙනවා මොන තරම්යේ අදාළ විද්‍යාවට අදාළ රසය අදාළ තැනදී ලබා දෙන්නේ ධර්මයේ තියෙන ආදී කල්යන මධ්‍ය කල්යන පරිවර්තන කල්යන බලන කෙනා ඉන්න තැනේ හැටියට ධර්ම රසය එනවා ඒක වෙන විදිහකට බැලුවොත් අපිට චෝදනා කරන්න පුළුවන් බුදුහාමුදුර ආත්මార్థකම් ඒකට ඉහිලගත්තෙන් බැලුවොත් කියන්නේ මේ ධර්මයේ දැනගෙන කියන්නේ නෑ මනුෂයා ඒකට තව චෝදනාවක් ඒ දෙකම දෙහිලා ආත්මවාද කාණ්ඩෙත් නෑ ඒ වගේම හස්තාවාදී වෙන්නේ නිදින් ලස්සන යන ධර්ම දේශනා කළ අහන්නගේ සත්‍ය මට්ටමට අහන්නගේ දැනුම් මට්ටමට සුදුසු තැනකින් පෙරහැර සම්බන්ධ වෙන්න පුළුවන් සම්බන්ධ කරාට මුළු සෑහෙන දැක්කේ හිතනවා දැක්කම නම් හොඳටම වෙනසක් නැහැ කියලා බුදුවන්න තවසරයක් බලන්න තව පැත්තකින් හුදෙනවා තවසරයක් බලන්න තව පැත්තකින් හුදෙනවා කියන්නේ එන්නේ එන්නේ රිෆයින්මන්ට් එකක් කරනවා ඉතින් බුද්ධ ධර්මෙ ලැරිලා නැහැ ඒ කියන්නේ හැමදාම සජීවී හැම පණ දෙන්නේ අපි. අපි නැවත නැවතත් ඒක හැප්පෙනකොට අපේ අවබෝධ ශක්තිය වදවතහනීමේ ශක්තිය හැමදම වැඩෙනවා. කෙලවරක් කරන්න බෑ කියලා කියනවා මහමුදු ජඹුරු වගේ කියලා කියනවා මේ ධර්මයේ තියෙන ධර්ම රසය. ඒ නිසා අපි හැම මොහොතේම සත්‍යපත්තාන මොකක්ම කරගන්නේ. හැමදාම ඕක කරන්න බෑ මේ විලාය කරන්න බෑ කියලා කියන්නේ නැතුව හැම මොහොතක් සත්‍යපත්තාන මොහොතක් වඩපත් කරගත්තාම කවදා හෝ අපිට ඉතින්නේ යන පුළුවන් ශක්තිය ඉන්න පටන් ගන්නවා. ඒක නිදි කරනවා කියන වචනේ මතකයක් තියෙනවා නේද? ඒ කියන්නේ දැන් භාවනා කරනකොට නිදි ගමන ගැන කල්පනා කරනවා. ඒකකොට ඒකට මම හිතන්නේ මට අදහසක් ආවා කියන විදිහ විතරවද නැත්නම් අර මතක ඉතිරි ඔක්කොම නෑ මම තමයි කියන්නේ හිතනවා කියන දා හිත පිටුල දෙන විතරයි. මේ හිතනවා මේ බාම් හිතනවා මොකක්ද හිතනවා. නැත්නම් මේ හිත පිටුලිය. එච්චරයි. කන්ටෙන්ට් එකට ගිය ගමන් ගන්නේ මේකට සහාය වෙන්නවා වෙනවා. ඒ නිසා ලේබලින් කියන්නේ මේකට. ඒ ලේබලින් කරන්නේ මොකටද? මේ අපි දැන් කාර්යයක් ඉන්නකොට මේ එක්කෙනෙක්ගේ නම් මොනවක්වත් දන්නේ නැහැ නේද? වඩන් ගන්න කලින් මේකවත් තමයි දන්නේ. ඉතින් මම කාට එන්නේ යන්නේ කිව්වත් ඒකෙම දන්නවා මේ ස්වාමීන් වහන්සේ දන්නේ නම මම කියලා කතා කරුවොත්. ඉතින් ෆික්ෂන් එකක් තියෙනවා නේද ස්වාමීන් වහන්සේගේ නම දන්නේ කියලා. ඒකත් අපි දන්නවා ඒක ඒක බොහොම වෙල්කමියක් නේ. ඒකත් ඒකත් එක්ක කොමියුනිකේෂන් එකේ නම කියලා කරන්න වැඩි කියලා. සම්බන්ධයි තමයි ආරම්භ කරනකොට පින්න වෙලාවෙදි පින්න වාසිය කියන පින්න අපිට නැති කරගන්න පුළුවන්. හැකියාව හැකියාව කියන නතු කරගන්න පුළුවන්. හිතවිලක් වල හිතවිලක් වෙනවා කියනවා නතු කරගන්න පුළුවන්. නොදැනී ඉන්නවට වඩා යන්නේ නම කියලා කතා කරන එක විතරයි. හැබැයි ඩීටේල් වලට යන්න එපා. කන්ටෙන්ට් එකට යන්න එපා. දැන් අතුලීමේ වැඩපිළිවෙල අතුලීමේ වැඩ රාශියට ගොඩාක් කියනවා. ගැස්සි ගැස්සි ගැස්සි යන්නේ නනමුත් ඔක්කොටම අපි එක නමයි දෙන්නේ අතුලේම. අපි නැගිටිනකොට ගොඩක් ක්‍රියාකාරකම් වෙනවා. ඉතින් මේකයි නැගිටිනවා නැගිටිනවා නැගිටිනවා. මේ කකුල දෙක කරනවා අත දෙක කරනවා ඔසයාමි මොකුත් කියන්නේ. එතකොට නම් මොකද අර හිතට දරා ගන්න බැරි තරම් අතිේක රාජකාරිය දීපුවාම විශේෂණ ශක්තිය අඩු වෙනවා. වාක්‍යයක් මේ ඉන්න කාලේ මේ අද නෑ මම හිතන්නේ ඉතින් අපි ගමනක් කරනවා ඉතින් හතර දෙනෙක් යනකොට මේ කිලෝ ගෑලියක් හම්බෙනවා. කොහොමද කියන්නේ? ඉතින් අපි කඩ දෙන පොඩක් කෑලි කියලා බලන්නේ. ඉතින් මෙයාටින් කතා කරලා ඉවර කවි කෙනෙක් කවි කෙනෙක් හුත් වෙනවා. හලපම් මචං. මොනවද හලන්නේ? යාළුවට තේරෙන්නේ මොකද්ද කියන්නේ කියලා? එන්නේ නැහැ. බලන්න බලන්න යන්න දැන් සමේ ඉවර කරන්න හම් දෙන්නේ නැහැ. මේ හැම කෙනාට යාළුවෝ ඉන්නේ. ගමන යන්න වෙන්නේ නැහැ. ඒක නිසා හලන් ඉගෙන ගන්න ඕනේ. ඇත්තටම හරිම ලස්සන නිදර්ශන තමයි අනුගහිත සූත්‍රයේ බුදුදහමේ තියෙන උපමාව ගොවිය අන්තිමට විපස්සනා කරනවා කියලා කරන්නේ තමන්ම වහපු භෝගේ ඒ කොළ වෙච්ච තැන් රතු වෙච්ච අතු කපා දැමීම. තමන්ගේම භෝගේ අනවශ්‍ය කොටස් කපා දැමීමයි ගොඩිය කිසිම ගොඩිය වලට ඌ භෝගේ කපන්න අනිවාර්යෙන් කපා දෙවිල වචන කපදී විපස්සනා කියන්නේ කප්පාදුවා. ඒකමයි මිනිස්සු බය වෙච්චද. අපි රැගෙන ආපු අදාගෙන ආපු මේ මේ හොඳ නරක ඒක ඕන නැතිව කප කප කපයි. ඒක දැනකම වගනවා. සතියේ මේ දානේ සීල සමාධි ඔක්කොම එනකම් වදනවා. විපස්සනා ඊට පස්සේ කැප් අතර ගන්නවා. සහයම ගහනවා ගහන සහයම කියන මාස්ලේ අතනහර නිදුළු කැටි කැටි කැටි කැටි යනකොට ඉනාවි යදී බලන් ඉන්නවා ඒක බෝඩයක් ගේනවා ඒ වගේ මේ හම්බෙච්ච මේ හම්බෙච්ච බෝඩ් එකක් තියෙනවා නේද ඒක විචා බෝඩ් එකක් අත්දැකලා ඒ බෝඩ් එකත් හම්බෙලා ඒ බෝඩ් එකක් තියෙනවා ඈ අපිට එතනමයි ගන්න නෑ නෑ ගමක නෙවෙයි ඒක ඒක ඒක කරපස්සන්න මොකද මේ මේ මාතේ ඉතින් තව කෙනෙකුට කියලා දෙන්න ට්‍රේන් කරාම ඒක ජීවන වාක්‍යන ප්‍රශ්නවල කොහොමද කියලා දෙන්නේ කියලා සෑහෙන දුරට උත්තර දුන්නා ඒක ඒකට මට පුළුවන් මේ ඉන්ටොක්සි කියන කෙනෙක් දාලා කරවලා හොඳද කියලා බලන්න ඒක මම ඉන්නේ <laughs> නෑ ඒක ඔක්කොම අපි මේ සායන අපි හිත හිත නෑ හිත අඟහරු වාදා 8යි කියන 10 වෙනකන් ඩිස්කෂන් එකක් තියෙනවා. නෑ ඕන දෙයකට ඕපන් ඩිස්කෂන් එකක් තියෙන්නේ නිසා අපි මේක අරගෙන මේක එකක්වත් මේ ජීවිත නැති මොනවාක්වත් නැත්නම් අර එකම මානසිකවාදයක බොන්නේ නෑ වෙලාවෙදී නැත්තම් හොඳටම දන්න එකක් තියෙන අර වෙලාවෙදී අපිට අර මේ සුදු ලෑල්ලකුයි සිල්පිතේ යන්දන ඒක නිසා අසතුගාමක සිද්ධනවා මේක අසතුගාමක වටිනායි කියන උන්ට කාරණාව තේරෙනවා ඉතින් ඒක නිසා මේ තේරුම් ගන්න හොඳයි ඒක නෑ කිව්වා ලබන සමාන කියන්නේ මම ඒක අහගත්තා ඒ නිසා සංඝහරුවකට බ්‍රහස්පතින් දෙකයි ඩිස්කෂන් දෙකක් තියෙනවා ඒකදී අපිට පුළුවන් මේ මේ වෙලාවේ මේ වෙලාවේ කාටද ඩිස්කෂන් කරන්නේ ඒ බාහිර ඩිස්කෂන් එක උත්තරන් දුන්නොත් ඇත්තටම අර වගේ නෑ ඒ කියන්නේ දැන් ඇත්තටම මේ ඒ කියන්නේ එකක් මහන්සිය අනිත් එක මේ පුළුවන් තරම් රිට්‍රීට් ඇට්මොස්ෆියර් එක ගන්න ඕනේ. ඉතින් මේවාක් මේ මේ පළවෙනි දවසේ ඉඳලා වුණා අද නැත්තම් වුණා. ඉතින් මේ කියන්නේ අර නිකන් මොනවද කියන්නේ මේ සෝෂලයිස් වෙන ඒ ඇට්මොස්ෆියර් එක ප්‍රයෝජන දෙය ගන්න මට ඇට්මොස්ෆියර් එක මට ප්‍රශ්නයක් නැත්තේ නෑ. මම පැහැදිලිව මම දන්නවා ඒ මම ගන්න ගාන විඳපු ඒ තනි විවේකයේ හම්බුලා තියෙන නිශ්ශබ්ද භාවයේ තනි හිමීට වැඩ කරන ගතිය කිට්ටුකටත් ඇවිල්ලා නැහැ. නිසා මම ජීවන භාවනා කරලා තියෙන විචිත්‍රයක් කරලා තියෙනවා කියලා කියන තරම් සුදුසුකමක් නැහැ කාටවත් අතන. ඒක ඇති කරගෙන ඉන්නේ නැහැ. විචිත්‍රය කියන දැනුමට වෙනස් එකක්. මෙතන තියෙන සෝෂලයිසේෂන් එක. අදත් බලන්න කොච්චර කතාවද කියලා මට ඇවිල්ලා කියන්න තියෙනවා. ඒ මම දැන් මේ පරණ ගුණයි කරත් ඉතින් පරණ ගුණ විශ්වාස කරන්නේ නැහැ දැන්. ඒ නිසා මම කරවන්නේ නැහැ. දාහන ගත්තට පස්සේ කතා වැඩි. ඒක හැමදාම අර මේ ඩිස්කෂන් එකෙන් පස්සේ ගිහිල්ලා ඉන්ටර්වයුව කරන ගමන් එළිය කතා. ඒ මණ්ඩලයේ ආගන්තුකින් වෙලා අවස්ථම එන්නේ අපේ පිටිසට. ඒ නිසා මම මතක් කරගයි ඒක. මතක් කරලා මේ ඇට්මොස්ෆියර් එක අරන් දුන්න නැත්නම් ඒක ඉතින් මගේ වගේ කියන දේනේ. ඒ නිසා අනවශ්‍ය ඩිස්කෂන් වල ඩිස්කෂන් බොහෝමත් ප්‍රාර්ථකයි. ඒක මම දන්නවා මගේ ජීවිතේ හැදුනේ ඒකේ කියලා. මම ඒකට තුනක් තව ප්‍රමාණයක් තියාගෙන එක දවසක්වත් අපි යන්න ඕනේ ධක්මන පරියන්කේ ධක්මන පරියන්කේ කියන දිගට යන්න ඕනේ. ඉතින් ඒක ගැන දවස් තුනක් අපි සිහින වෙලා තියෙනවා. අනිවාර්යයෙන්ම පන්දු ඇතරම මේ චර්ච් එකෙන් ප්‍රශ්න මතුවේ අපිට ගෝසාවල් නේ කියන මොනවක්වත් නෑ. ඒක ආදරයෙන් ඒක ප්‍රශ්න අපිට කරන්නේ නෑ ඒක. සමහරවිට චර්ච් එකේ නෑනේ චර්ච් එකේ වඩා ඇතුලේ ඇතුලේ නේ කරන්නේ පූජා තුනේ අර ඒක වාහන ආවේශයනේ වාහනස් නෑ කරන්නේ වාහනේ හදරේක දෙකේ ඊයරනේ ඒක ඉතින් ඒක මොනක් අපිකුන්නේ ඒක නිසා අපි මේ දවස් ටික mind your own business තමයි ඒ කියනවා දීපතාවක් කියලා තියෙනවා නමුත් තාම මදි ආ ඒ මොමන්ටම ආවෙලා ඒ මූඩ් එකට ඇවිල්ලා නැහැ පිරිසාරා ඒක මේ විශේෂයෙන්ම ඒ සිලෙක්ෂනස්ලා සිත්තුතුල සම්බන්ධන කට්ටිය මේක පිටිච්චක් කියලා කියලා නිකන් වරද්දාගත්තා. පිටිච්චක් කොසුරේ ඉන්නෝ. ඒක තමයි සංවිධානය කරන කට්ටිය පරණ සම්බන්ධ වෙච්ච කට්ටියක් පදක තියාගන්නේ අනික කට්ටියත් මේ රසේ පොඩ්ඩක් අරන් ගිහලා තම තමන් තමන්ගේ ශබ්දයේ විශේෂයේ පැය 3 4 5 එක දිගින් වල භාවනා කරන්නේ. නෑ මේ වෙනකට වැඩි වෙලා ගිහලා තියෙනවා අපි පැය දෙකක් අතර කරනවා. ඒක ප්‍රශ්නයක් නෑ. එහෙමම නෑ රන්දන්නේ මම හිතුවට වැඩිය හැම කෙනෙක්ම වැඩි වෙලාවක් ඉඳගෙනීමේ ශක්තියක් තියෙනවා මෙතන. මම හිතුවේ මේ කණක් කටේ මම දිවිපත්ති මේයි ඔක්කොම ලගේ කයින් භාවනා කරලා සෑහෙන වගකීමේ කටයුතු කරන කට්ටිය. ඉතින් ඒක මේ ජීවනන මමකට ලොකු සහැල්ලුවක් ඒ කියන්නේ හැම කෙනෙක්ම වටනාගත වෙලා ගන්නකම දන්නවා. ඊට පස්සේ දෙන්න ඕනේ අමාරුයි තමයි පටන් ගන්නකොට ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් පටන් ගන්න කියලා නැත්නම් බොස් කොහොමද ඒකෙන් දෙකකට කරන්නේ. ඉතින් අපේ මට්ටම ගාගෙන පස්සේ රෙන්ස් එක දාලා මේ නේද කානට බසන්නේ දැස්කත් එක්ක හදන්න තියෙන ඉන්නේ. ඒක මැසේ දාලා අල්ලන්නේ තෝකන්ස. අන්තිමට දැන් මම ගස්ස කිචි කිචි රබ කරනවා. ඒකට පුළුවන් මේ කටියට පුළුවන් ඒක නොකරනවා නම් මගේ දෝෂේ. ඒක නිසා රිචිට් කියලා කියවත් අඩුවන්නේ මේ අත්මොස්ෆියර් ඇති කරලා දෙන්නවා. හොඳයි අපි සංසිද්ධ නාම දැන් මම හිතනවා ප්‍රශ්න කරයි කියලා. අදාළ කියන බින්දුවේ සංඥා සංකීපක කරගනි. ඒ වගේම අපේ පරමාර්ථ නිදුන්තරයේ සුද්ධ කරගැනීම විසින් සාතා සජ්ජහනා කිරීමට අපි පෙළඹෙමු. සිතාවිතාසම්මේහි සම්බතම් පුඤ්ඤ සම්පදං සබ්බේ සබ්බතම් පච්චි සිද්ධියා සිතාවිතාසම්මේහි සම්බතම් පුඤ්ඤ සම්පදං සබ්බේ භූතා සබ්බ සම්පත්‍ති සිද්ධියා පිට්ඨාවතාචයම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ආකාශත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාශත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු දේශනං ආකාශත්තා ච බුම්මත්තා දීවානරා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු මං පරං ඉදං ඥාතිනං හෝතු සුඛිතා වന്തു ඥාතියෝ ඉදං ඥාතිනං හෝතු ඉදං ඥාතිනං හෝතු සුඛිතා වന്തു ඥාතියෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්‍ත්‍යා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්‍ත්‍යා මිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්‍ත්‍ය ඉදම් මේ පුඤ්ඤං ආසවක්ඛ්‍යා වහං හෝතු සබ්බ දුක්ඛාපනුඤ්ඤතු දැන් සියලුම දෙනා වන්දනා කරගන්න මම ආශිර්වාද ගාථාව සජ්ජායනා කරනවා අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වද්දන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරෝග්‍ය සම්පත්‍ති ශග්ග සම්පත්‍ති නේවච අතෝ නිපාන සම්පත්‍ති විනාතේ සමිජ්ජතු සපත්‍චා සාදු සාදු අනුමෝදාමි සාදු සාදු අනුමෝදාමි කමාමි කනිතබ්බං සෝතත් සුප්පින Thank you. සුපත්ත්‍ථ සුපත්ත්‍ථ